තස්ස පරිත්තාචේපි ජීවහා විඤ්ඤය ධම්මේ ජීවහාය ආග ආපාසං ආගච්ඡanti පරියාතින් පරියාති අන්තේ වාස්ත චිත්තං කෝපන වාදෝ අදිමත්තානං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද මේ කීරෝකෝපන සූත්‍රයේ අපි මෙතුවක් කල ඉදිරිපත් කරගත්ත කරුණොත් පසුබිම් කරගෙන මේ දිවත් එක්ක නැත්තම් මේ රස තෘෂ්ණාවත් එක්ක කටයුතු කිරීමට පාඩම් පන්තියකටයි ආරම්භය ලැබුවේ. සර්වචනාංශයේ දීතික ඒ පාඨය පාලි පාඨය අපි හිමකට ගත්තොත් යම් භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ රසය සම්බන්ධ නැත්නම් ජීවහා විඤ්ඤේයසු ධම්මේසු දිවෙන් දත යුතු රස පිළිබඳව යම් රස තෘෂ්ණාවක් රසයේ පිළිබඳ ආසාවක් එනත යම් යම් රසවල පිළිබඳ ද්වේෂයක් එනත යම් යම් රසවල පිළිබඳ මෝහයක් ඇත්තේ වීනම් එන්නතගේ තියෙන රාගය තියෙන ද්වේෂය මෝහය ප්‍රහීන කරලා නැත්නම් ඒ කෙනාගේ දිවට යම් රසයක් ආපාදගත වෙච්ච ගමන් ඉතා කුඩා රසයක් වුණා ඒ රසය ඒ පුදුලයා වහලා ගන්නවා ඒ පුදුලයා යටපත් කරනවා බරපතල රසමස උලංඝන කුමන කතාවද කියලයි අපි සිංහල පරිවර්තනය ගන්න. ඉතින් ඒක නිසා ඒක අපි මෙතෙක් ඉගෙන ගත්ත ඇහැට ගෝචර වෙන රූප කනට ගෝචර වෙන ශබ්ද නාසයේ දී වෙන ගෝචර වෙන ගන්ධය වගේම දිවට ගෝචර වෙන ජීව ප්‍රසාදයට ගෝචර වෙන රසය පිළිබඳවයි මේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ තමන් මේ රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ බාහිර අරමුණු වලට නතු වෙන ගතිය ඒවට යටපත් වෙන ගතිය, දාස වෙන ගතිය තේරුම් ගත්තොත් ඒ කෙනාට ඒ දේවල් වලින් ඇති වෙන අනතුර, නපුර, කෙලෙස් මඟව ගන්න පුළුවන්. ජීවිත කෙනෙක් ඒක තේරුම් ගන්නව වෙනුවට අපේ ජීවිතේ පොහසත්කම කියලා කියන්නේ වැඩියෙන් රූප බැලීමයි කියලා හිතාගත්තොත් නැත්නම් පොහසත්කම දක්ෂකම වැඩියෙන් සද්ද ඇහිීමයි වැඩියෙන් ගන්ධ රස පහර විදීමයි නැත්නම් වැඩියෙන් හිතට එක එක අදහස් දීමයි කියන අදහසට හිටියොත් ඒක නහට අඩුගානේ මේ බුදුහාමුදුරුවෝ පෙන්න මේ පාටේවත් ඇහෙන්නවත් ලැබෙන්නේ නැහැ. මොකද යාගේ උනන්දුව තියෙන දිගටම විවිධ රස විවිධ ගඳ විවිධ පහස විවිධ රූප විවිධ ශබ්ද වලට යනවා. ඉතින් ලෝකේ දිහා බලනකොට ඒක තමයි ස්වභාවය. ඉතින් එහෙම තියෙද්දී යම් කෙනෙකුට මෙවැනි බුදු වදනක් අහන්න ලැබෙන්නේ ඒ දේවල් වලින් ඒ කියන්නේ පරිබාහිර ආරම්මන වලින් අපි කොච්චරක් මෙහෙවන ලබනවද ඊට පස්සේ අපි කොච්චරක් ඒ පරිබාහිර ආරම්මන වලට දායකම් කරනවද බැලකම් කරනවද යටහත් පහත්කම් කරනවද අන්තිමට කිසිම සන්තුෂ්ත භාවයක් නැතුව මරණයටපත් වෙනවා. මෙතෙක් මනුෂ්‍යයන් මැරිච්ච කිසිම කෙනෙක් ඒ පිළිබඳ තෘප්තිමත් භාවයකට පත් කරන්න ආරම්භය. ඒ නිසා අතිත්තෝ කියන වචනේ පාවිච්චි කරනවා. කාමදාසෝ අපි ඒවට උදේ ඉඳලා හැන්ද වෙනකන් දාසකම් කරනවා. දැන් මේ රස තෘෂ්ණාවට ගත්තොත් අපි මේ බඩවීත රැකගන්න අපි කරන උත්සාහය. ඒ උත්සාහයෙන් අපි කොච්චරක් මේ දුරු රටවල් වලට අපට යන්න වෙලා තියෙනවා. ඒ නිසා අපට කොච්චරක් අපේ පියවක් නැහැ කියමින් වෙන්න වෙලා තියෙනවා. අපිට ගිහිල්ලා ඒ දුෂ්කරතා විඳින්න වෙන්නේ මේ බඩ විතරක් ගන්න අපි කරගන්නේ මේ සටනේ. ඒ මොකද අපි රජ පෞල්වලවත් සිටු පෞල්වලවත් අය නෙවෙයි. ඒ නිසා අපිට මේ දෙවිලි මතුවෙන බඩවින්දර බඩගින්න වළක්ව ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් එහෙම තියෙති ඒ කටයුත්තට ගිහිල්ලා අපි කරන කියන හැම දෙයකින්ම අසීමිත කර්ම රාශියක් රැස් වෙනවා නම් එනත අපි කැමති නැති ජීවන රටාවට ලක් වෙන්න වෙනවා. අපි කැමති නැති කෙනාට දායකම් කරන්න වෙනවා. ඒ කටයුත්තේදී අපට <clears throat> ගැළවමක් හිතන්න මේ රස තෘෂ්ණාවෙන් ගැලවීමක් පිළිබඳව හිතනවා මිසක් ඉන්නේ පිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ මොකද මේ බඩට එන්නේ ගින්න වළක්වන්න ඕනේ. ඒක ඒක නතර කරගුවොත් ඒ පරපතර ප්‍රශ්නයක්. මේ ලෝකේ පටන් ගන්න තියෙන්නේ මේ දිගච්ඡා පිපාසා කියන පළවෙනි රෝග දෙකකින් විතරයි ලෝකේ. ඉස්ලාම මනසට ඇතුළත් තියෙන බඩගින්න සහ පිපාසය කියන රෝග දෙක. ඒ දේ සංසිඳවන්න ගත්ත වැරදි ක්‍රියාමාර්ග නිසා අද නම් කරගන්න බැරි තරම් රෝග රාශියක් හටගෙන තියෙනවා. නවානුවක් ව්‍යාධි මෙච්චරක් රෝග කියලා සිංහල කමෙන්ට් එකේ ඉංග්‍රීසි කමෙන්ට් එකක්. දැන් ඉන්දියාවේ රෝග වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න හේතුව අර මූලික රෝග දෙක jigaccha pipasa බඩගින්න නිවීම නැත්නම් පිපාසයේ නිවීම සඳහා අපි අරගෙන තියෙන පැරණි ක්‍රම. ඒක නැත්නම් ඒ සාධාරණ ඒ සොයායම නිසා නැත්නම් ඒ එකකින් පටන් අරගෙන අපි ගත්ත ක්‍රියාමාර්ගය වැඩි නිසා අපිට මේ රෝග දෙක වෙනුවට විශාල රෝගාණක් ඇවිල්ලා තියෙනවා එන්නත් තියෙනවා. ඒක නිසා මේ මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදී. ඒක වෙන මොකක්වත් බඩගින්න කියන එක වළක්වන්න මනුස්සයර බෑ. විපාකේ වළක්වන්නත් බෑ. නමුත් ඒකේ මේ තෘෂ්ණාවේ සීමාව දන්නේ නැතුව මෙතනින් නතර කරන්න ඕනේ මෙතෙන් යනකම් ඒකට අපි කියනවා මේ ප්‍රයෝජනේ සරකලා පාවිච්චි. මෙතනින් යහට සුඛෝපභෝගී. මෙතනින් යහට අතිරික්තයි. මෙතනින් එහාට පාරිභෝගිකත්වයේ තියෙන මේ එක එකන අපේ ඔළුවට දාපු දේවල් කියලා තමන්ගේ සීමාව මෙච්චරයි ඒක ඇක්චුලි නතර වෙන්නේ නැතුව පටන් ගත්ත සාධාරණ මේ රටන සීමා ඉක්මවල යන කෙනාට කියනවා පු탁 ගන්න කියලා. යම් කිසි කෙනෙකුට ආහාර ගවේෂණයේදී ආහාර ගවේෂණ දුක කියන එක බුදුරජාණන් අපට සංවේගී පහල කරන්න ඇති කර තියෙනවා වර්තමානයේ ආහාර ගවේෂණ දුක. ඒකදී මෙන්න මේ ඇති කියන දන්නති කෙනා පුතර්ජන ලෝකෙට වැරෙනවා. යම් කිසි කෙනෙක් ඒක නොකර නැස කරන එක නෙවෙයි කරන්නේ කරලා මෙතෙන්ට එනකොට දැන් ඇති ඒ සීමාව දාන්න කෙනාට ආර්යයන් වාසිතියි. ඉතින් ඒකෙදී මේ සීමාවල් කරනකොට වික්ෂුවක පැත්තෙන් ජීවර පිළිපාත සීනාසන ගිලාන ප්‍රත්‍ය කියලා හතරක් අවශ්‍යයි සිව්පසේ කියලා පැවිද්ද බවත්තා. ඒකදී සිවුරල සීමාව දන්නේ නැතිකම, පින්නපාත සීමාව දන්නේ නැතිකම, සීනාතනේ සීමාව දන්නේ නැතිකම, බෙහෙත් පිටතර සීමාව දන්නේ නැතිකම නිසා ඒ භික්ෂුත්වයේ ලැබුවත් භවනා කරන්න වෙලාවක් නැති යම් වෙලාවක ඒ කෙනා ආහාරයේ මත්තඤ්‍යතාවයේ කියලා ප්‍රමාණය දන්නවනම් එයා ඒ දේ උපයන්න නැත්නම් ඒ උපයලා ඉතින් යන නතර කරන්න දන්නවනම් ඒ කෙනාට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා තරක් ප්‍රශ්නයක් වෙන්නේ ඒ වගේම ඒ කෙනාට ලෝකේ සත්පුරුෂයා සත්පුරුෂයා කවුද කියලා තේරුම් ගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් හරියට මෙන්න මෙතනින් ආහාර වේ නැතර කරන්න ඕනේ. නැත්නම් ආහාර ගවේෂණය නැතර කරන්න ඕනේ. එහෙම නැත්නම් රස තෘෂ්ණාව මෙතනින් නැතර කරන්න ඕනේ කියලා අපි කිසිම පොතකවත් කිසිම විශ්වවිද්‍යාලයකවත් කිසිම උගන්වන්නක් නෑ. අපේ අම්මලා තාත්තලාත් උගන්වන්නේ නෑ. උගන්වන්නට බැරි ඒගොල්ලෝ සුදුසුම වෙන්නේ නිසා. අන්නේ විදිහේ දෙන්න බැරි දෙයක් බුදුහාමුදුරනේ අපිට දෙන්න කියන්නේ. දුක්ඛ දන් දදාති. දුක් කරන් කරවද කිව්වට මෙලෝ යක කහන්න කැමති නැහැ. ඒ පුදුජානසේ දුෂ්කර ක්‍රියාව කරනවා. දුෂ්කර දේ කරන දුක්ඛ දන් දදාති දුක් කරන් කරවති දුක්ඛම කමති. ඒ කරන්න ගිහිල්ලා බුද්ධ ශ්‍රාවකෝ බුදුහාමරණ දොස් කියනවා. ඉතින් මුද්‍රණසි ඉවසනවා. එහෙම තමයි මුල් හරියේදී මේ කාටවත් මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා මොකටද මේ අනවශ්‍ය නීති දාගන්නේ? ඒ භාවනා කරන්න ගියාම මොකටද සීපද? නැතුව භාවනා කරන්න පුළුවන්. මොකටද මේ මේ කාල භෝජනයක් දාගන්නේ? එහෙම නැත්නම් මේ ආටසිල් මොකක් හංගලා හතක් තිබ්බාම නේද? හරියට දොස්. මොකද මේ ඒ වැඩි තේරුම් ගන්නකම් එතෙන් ගිහිල්ලා තේරුම් ගන්නකම් එයාට මේ භාවනාවේ දියුණුව ලබන්නත් බෑ හිතේ එකලසක් සමජයක් ලබා ගන්නත් බෑ අර භාවනා දියුණුව කියන්නේ හිතේ එකලස සමගිය කියන ගැඹුරුදී ලබන්නේ ඉස්සෙල්ලා මේ ආහාරය දැන් ඇති කියන එක ඉගෙන ගන්න පුළුවන් නම් ආහාර සඳහා ගන්න ප්‍රයත්න මෙතනින් අපි නතර කරන්න ඕනේ එහාට ඉතුරුනේ යම් කාලයක් දෙයක් තියෙනවනම් ඒක බණක් භාවනාවට යොදා ගන්න ඕන කියන එක දන්නේ නැත්නම් අර කවදාකවත් අර මනසේ තියෙන අර ගැඹුරු සමතුලිත භාවය එහෙම නැත්නම් මනසේ තියෙන ඇතුලේ තියෙන පිරිච්ඡ ගතිය එහෙම නැත්නම් මේ සාමය කවදාකවත් පිළිඳ ගන්න. ඒක නිසා මේ භවයේ පවත්තන හතරාකාර ආහාර ගැන කතා කරනකොට කබලිකාර ආහාරය තමයි ඉස්ලාම් මුස්ලිම්න්ට දෙන්න කියලා තියෙන්නේ. මේ භවයේ නම් පැවැත්ම තමයි මේ කාම ලෝකය කියන්නේ මේ ආර්ථික ලෝකය කියන්නේ දේශපාලන ලෝකය කියන්නේ මේ සමාජික ලෝකය කියන්නේ බුදුජානනාංශයේ නැවැත්මයි කතා කරන්නේ භවෙන් අයින් වෙන්නේ ඒ නිසා භවයේ පවතින ආහාර හතරක් නේද කබලිකාර ආහාර කියලා කියන්නේ මුවින් කඩා හපා කන ආහාර ඒක බොහෝම ඕලාරිකයි ඒක මේ පේන්න තියෙන එක ඊට පස්සේ තමයි මනෝ සංචේතනික ආහාර සංඥා ආදි වශයෙන් විඥාන ආහාර කියලා ගැඹුරු ගැඹුරු තැන් වලට යන්නේ මේ පළවෙනි පාඩම් පන්තියේ තමයි ආව තේරුම් කරලා මේ. ඉතින් ඒක තේරුම් කරගන්න තියෙන අපහසුකම් අපිට සාකච්ඡා කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට එහා තියෙන අනිකුත් දේවල් වලට ඇති කියන මට්ටම සංස්කාර වලට ඇති කියන මට්ටම සංඥා වලට ඇති කියන මට්ටම විඥානට ඇති කියන මට්ටම අල්ලන්න බෑ. මේ මේ බොහොම ඕලාරික දේ තේරුම් ගන්න නැතුව. දැන් මේ ඕලාරික දේ කියන ආහාරයේ මත්ඤ්‍යතාවයේ ප්‍රමාණ ගන්න කමත් එක රැකී තේරුම් ගන්න බෑ. මොකද ඒ තරම් සංසාරයක් පුරා අපේ පරිණාමයට උගා වශයෙන් බලපෑවේ සාධක දෙකයි ආහාර සහ ආරසා. ඒක තමයි මේ මිනිස්සු සත්‍ය විවිධාංගීකරණ වෙලා තියෙන්නේ පරිසරකව හැදගැහිලා තියෙන්නේ. තමන්ට අවශ්‍ය ආහාර ටික ලබා ගන්නයි තමන්ට ඕනේ ලාවට අරසාවට සැඟවි ගන්න පුළුවන් තැනක් සඳහා. ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා මහන්න මේ විචිත්‍ර දේවල් අතරින් සත්ව විශේෂ තරම් විචිත්‍ර දෙයක් මගේ සර්වඥතා ඥාණයට ගවත්තට ඉන්නේ. මොකද යාට සුදුසු ආහාර තියෙන තැන යා තම තමන්ගේ නවාතන හොයාගන්න. තමන්ට අරසාව තියෙන තැන ඒ සඳහා ඕන දෙයක් අපකර. නමුත් ඒක නැතුව බැරි දෙයක්. නමුත් ඒකෙදි සීමාව දන්නේ නැතිකම නිසා ඒ කෙනා ඒ දේ ලබා ගන්න ගිහිල්ලා නැත්නම් ආහාර සහ අනාරක්ෂිත බව ලබා ගන්න ගිහිල්ලා පුදුමාකාර කැපකිරීමක් කළා දෙයි. ඉවරෙකුත් නැහැ. දැන් මේ යන ගැම්ම මොනම දිනකටවත් නැත කරන්න බෑ. ඒ කොච්චර ඒ පරණ අත්තලමුත්තල අපේ පුරුදුලා හිතන යම් දේශීය ක්‍රමයකට එහෙම නැත්නම් මේ ඇති කියන්නේ ඉගෙන ගන්න ක්‍රමයකට අපේ પરම්පරාව වෙනකොට ඒක සීමා මරියාදා කඩාගෙන ගිහිල්ලා උතුමාකාර විදිහට ආහාර විතරක් මේ සිව්පසේටම ගංගාවක් ගංගාසුර ගැලුවා වගේ වැවක දැම්ම කඩලා ගියා වගේ යන්න පටන් අරන් තියෙනවා ඒ නිසා ඒ ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරන එකත් සුඛෝභෝගීත්වයට පාවිච්චි කරනවා කියන එකත් අනුව සත්පුරුෂ අසත්පුරුෂ තේරුම් ගන්න පුළුවන්. ගැඹුරු ධර්ම මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කෙනාට ඒ ශිල්පද මාර්ගයේ මේ උගන්වන විකාල භෝජනෙට මොනම හේතුවක් නිසාවත් මේ බටහිර ලෝකෙට කියලා දෙන්න බෑ. භාවනා කරන කෙනාට භාවනා කරනවා කියන්නේ මනසේ වර්ධනයක්. ඒ මනස වර්ධනයේ අන්ද ඉස්සල්ලා කය වචන දෙක හික්ම ගන්න ඕනේ. ඉතින් ඒකෙදී මේ ශික්ෂාපද රකින්න ඕනේ. ඒක භාවනාවට අවශ්‍යයි කියලා කියන මේ බුදුහාමුදුරන්ගේ මේ කියන කරුණාබර ඉදිරිපත් කිරීම තේරුම් ගන්න පිසාරේ. ඒකෙන් අදහස් කරන්නේ මේ ශිල්පත කඩාගත් අයට පංචිල්ප දර්ශ නොකරපු අයට පංචිල්පත දන්නේ නැති අයට භාවනා පටන් ගන්න බෑ කියලා. පටන් ගන්න පුළුවන්. ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. අද අපි ඉවර කරන ප්‍රශ්නයක් අහලා දෙන්න මේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ නැත්තම් කොහොමද මෙහෙම වෙන්නේ කියලා නේ ඕනම කෙනෙකුට ආත්මයක් තියෙනවා කියන පද නෙමෙයි සත්‍ය බට ගන්න පුළුවන්. ඒ සත්‍ය බට ගන්න ඉස්සෙල්ලා ආත්මයක් නැහැ කියලා යන්නත් ඒවා. මොනම දෙයක් අපේක්ෂව කරනවා. තීර තැනින් පණ අරගන්න සතිය බලන්න යනකොට ඒ සතියෙන් ওই ප්‍රශ්නට උත්තර දුන්නේ නැත්නම් ඔන්න සත්‍යල්ල විසිකොට ගන්න. වැඩක් නැහැ. ඒ නිසා සතිය වැඩෙනවනම් Tamanne තේරෙයි ආහාරය මත් අන්‍යතාවය පිළිබඳව නැත්නම් දානි ගන්න වෙලාවේදී ආහාර වර්ධන වෙලාවේදී අපි කොච්චර හැඟුම් උදාහරණවද එතනදී ගොඩක් කොච්චර කෙලස් වැඩෙනවද කියන නිසා මිනිසුන් කුස්පුරවන බුදුන් මේස සරසන්නට මා විකුණේ නැත මේ දෙරණි මලක පැතුම මේ පිස්සු විහාරට ගොළුවතර සත්තු මරාණ මස්තාන්ත එකතු කරන මේ දුර තියාගෙන ඒක ගිල දමන ගමන් මේ දේ හරසංග මම පිපිලා නැහැ කියලා මලක් කිය. බෝ යෝගාවචරය දැනගන්න ඕනේ ඕක ඔච්චර උඩ දාලා කරන්න තියෙන දෙයක් නෙවෙයි. මේ දාන ටික ගන්න එක කියනත් තමයි ආහාරය පුළුවන් තරම් වෙලා වඩුවෙන් අවශ්‍ය දේ සම්පාදනය කරලා ඉතුරු දේවලට බරකට භාවනාවට විවේක ගන්නවා කියන එක දන්නේ නැත්නම් හැම දිනම පාටි ගොයින් තමයි. කොඩිනර් එකක් ඒකෝ ලන්ච් එක දැන් මේ දවස් 10ක් දැන් ඩිනර් එක නැති වෙච්ච නිසා ගෙදර ගිය ගමන් ඉතින් පටන් අර ගන්නවා ඔක්කොටම හරියන්න ඇරියස් එක කල්ලා ඩිනර් දාගෙන ඒකෙන් තමයි ඔය ඔය රිට්‍රීට් ගඳ මකන්නේ නැත්නම් රිට්‍රීට් එකේ ඉන්නකොට නිකන් දෙන්නේ මේක බාගෙට දුවන මැෂින් එකක් වගේ තෙල් නැතුව දුවනවා ඒ නිසා මේ දෙකේ සම්බන්ධතාවය දැක්කන්න බොහොම අමාරුයි. නමුත් යම් කිසි කෙනෙක් මේක තියෙන මේ ගෝලාරික උතුහවරෝ පෙන්වන මේ කබලින්කාර ආහාරයෙන් තියෙන කැමැත්තක් මේක ප්‍රමාණය ඉක්මවපු ගමන් මේකෙන් කෙලෙස් උපතවන ගතියක්. මේක සංවර කිරීම සීල සමාධි ප්‍රඥා සංවරේ ඊටාම සම්බන්ධ බවක්. තේරුම් ගන්න උත්සාහ කළොත් ඕනම කෙනෙකුට ඒ මනෝ සංචේතන ආහාර නැතර කරන්න ඉස්සෙල්ලා නැත්තම් විඥාන ආහාර නතර කරන්න ඉස්සෙල්ලා හරියටම කිරලමන්ලා කියන්න පුළුවන්. ආහාර විසීමකේ කියන සම්බන්ධතාවය මෙන්න මේ මේ පැති වලින් මේක හික්මිලා තියෙනවා. ඒ කියන්නේ මගේ භාවනාවේ දියුණුවක් කියලා. ඒක බොහොම ඕලාරික. ඒ නිසාම මේ තුන් වේල වැඩ පිළිවෙල දෙවේලට බස්සන. ඒක හැම නැති නිසාවක්වත් මොකක්වත් නිසා නෙවෙයි. අපි වැඩියෙන්ම කැම ගත්තොත් තුන් වෙන කෑම ගත්තොත් වැඩියෙන්ම කාමයේ උපදවන්නේ රාත්‍රී ආහාරය. රසාව කරන මිනිස්සු උදේට මොනවද බැඳගෙන ගිහිල්ලා දවල්ට ඒ රසාව කරන ගමන් මොනවද කාලා හොඳට උයාගෙන පවුල කට්ටිය එකතු වෙලා කන්නේ දැයට. ඒ නිසා රාත්‍රී ආහාරයෙන් පස්සේ කාම ක්‍රීඩාව කියන්නේ. ඒ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා රවචනංශ අවුරුදු 20ක් අතර ගියාට පස්සේ වික්ෂුණාන්තයට සඳහන් කරා ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා සංඝයාංශ ඇඳාවිත් පින්න පාති කියලා තියෙනවා. තහණින් වළඳලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ රාත්‍රී ආහාරය නැත කරා. නැත කරාට පස්සේ විශාල අරෝධයක් එන්න පටන් ගත්තා. එහෙම කරන්න බෑ. අපි පැවිදි වෙනකොට නීති තිබුණේ නැහැ. පැවිදි වුණාට පස්සේ දාන නීති අපි ගණන් ගන්නෑ. ඒ රසවල තියෙනවා මේ කෙලිබාරේ. <laughs> ඉතින් බුදුරජාණන්සේකට හේතු කර්ම දක්වනවා. මෙන්න මේ නිසයි මේ හේතු කරුණු සහිතව මේ කියන්නේ. ඉතින් ඒක කොච්චර අපේ මේ භාවනා ජීවිතේ බලපානවද කියනවනම් මට ඇඟිල්ල දික් කරලා කියත හැකි මේ සියලුම දෙනා පැවිදි වෙන්නේ නැතිව රැහැට කණ්ඩ හම්බෙන්නේ නැති නිසාමයි වෙන මොකක්වත් මට දෙන්නේ. ඒ තරම්ම ගුණවත් පිළිසක් මේ ඔක්කොමලා අනිත් ඔක්කොම ටෙස්ට් කරලා දෙනවා. මට තේින්නේ එකම එක හේතුව කැම දාස් අනිසා. මොකද මම දැනගත්තා මම පැවිදිෙන්න හදනකොට මට තිබුණු ප්‍රධානම බාධාව ඉච්චරයි. මට සාමාන්‍ය තුන් වෙලේ පස්සේ ඉලක් කාලක් නැති. ඒ දවසේ මගේ හැටි. ඉතින් ඒ නිසා මට පැවිදි වෙන්න අම්මා අකමැති වුණා. අනේ මේ රැහැට වෙල නැති වෙනවා කියන්නේ. මොකද අම්ම දන්නවා මම කොච්චර පෙළෙනවද කියලා. ඒ තරම කර්ම තාසයි. ඒක නිසා මම දන්නවා ඕගොල්ලෝ ඇයි මේ සුදු රෙද්දට ගන්නේ කියලා. ඒක ඉස්සර හිතා ගන්න අමාරු නෑ. හැබැයි ඒකෙත් පේනවා ඒක තියාගෙන මේ භාවනා දිනුවක් කියනකොට මොකද්ද මේ විහිළුව කියලා. භාවනා දිනුවක් කියනවා මම ගැන ඔක්කොම පැවිදෙන්න ඕන කියන මේ මතයක් කොට හදලා කියන එක නෙවෙයි. අපි මේ ඇත්තයි අපිට අයින් කරගන්න බැරි. ඉතින් ඒක නිසා කොහොමද ඒ වගේ අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ නිවාසික භාවනාවේ ඉන්න වෙලාවක සාමනීර වෙච්ච වෙලාවක පැවිදි වෙච්ච වෙලාවක කොහොමද අපි මේ ආහාරයකදී වී පිහිටන්නේ. පිටර ඉවර වෙලා ඒ ආහාරය මේ හිතේ රාගය, හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය කොහොමද වැඩ කරන්නේ කියලා රසතුෂ්ණාවට සාපේක්ෂව, ජීව විඥානයට සාපේක්ෂව, නැත්නම් ජීව ප්‍රසාදයට සාපේක්ෂව, නැත්නම් ඒක ආපාතගත වෙන ආහාර වලට සාපේක්ෂව ක්‍රියාකලියුතු ආකාරය බොහෝ දීර්ඝ විස්තර මාර්ගයෙන් සරුවචන්සි දේශනා කළගෙන ඒ විස්තර ගොඩාක් වෙලාවට ආමන්ත්‍රණය කරන්නේ ගොඩක් ලාට මේ සූත්‍රය වගේ බික්කුවා බික්කුණියාවා කියන වචනේ කියන්නේ ගිහිගේ ආචාරක වහයට විතරයි ඒක ඒ උපදේශ පන්ති ලැබිලා තියෙන්නේ. නම් නේවාසික භාවනා කරන කෙනෙකුට තමන්ට විශේෂයෙන්ම කාල භෝජන ශික්ෂාපදේ ගත්තට පස්සේ ඒක සම්බන්ධව ඒ භික්ෂුන් වහන්සේලාට දීලා තියෙන භික්ෂුණීන් වහන්සේලාට දීලා තියෙන උපදේශ පන්ති ආරක්ෂා කරන්න වෙනවා. ආරක්ෂා කිරීම අතිරේක පාඩම් පත්‍යක් වෙනවා. ඉතින් මේ ගොඩාක් වෙලාට සර්වචනාංශයේ ආහාර පිළිබඳව නැත්නම් කබලින්කාර ආහාර මේ පාවිච්චි කරන ආහාර අපි ගත්තොත් පින්නපාතේ කියලා. ඒ පින්නපාතේ පිළිබඳව සර්වචනාංශයේ ක්‍රියා කළ ආකාරය ඊට පස්සේ සර්වචනාංශයේ තම තමන්ගේ ශ්‍රාවක පිරිසට අනුමත කරපු දේ සහ ඒ විතර වශයෙන් මට හිතුණා මේ හරිවංශ සූත්‍රය පොඩක් මතක් කරගන්න කියලා. හරිවංශ සූත්‍රයේදී සර්වචනාංශේ පෙන්නනවා මේ තමන්ගේ සිව්පසය පරිපාලනය කරගන්න බැරි කෙනාට භාවනා කරගන්න බැරි වෙන හැටි. ඒ සිව්පසය පිළිබඳව යම් ප්‍රමාණයක කැපකිරීම ඇති කියන දැනගන්න කෙනාට ඒ අනුව භාවනාවට ඉඩකඩ ලැබෙන හැටි භාවනාවට කැමැත්ත ලැබෙන හැටි ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවයේදී කෙනෙක් කෙල්කුවේ කියන එක නෙමෙයි Taman පැත්තෙන් බලනකොට සන්තුෂ්ටෝ හෝති ත්‍රිතර පිට පාතේන ත්‍රිතර පිට පාත සන්තුෂ්ත්‍යාච වනවා අපි මෙහිදී කවුරු හරි සම්බන්ධ බතක් කාලා වුණේ අපි අපේ ඒ යෝගාවචර ක්‍රම මේ බණ භාවනාව කරන්නේ නැත්නම් මහානකම කරනවා. එතකොට මේ ලද යම් දෙයකින් සතුටු වීම තමයි තිබිය යුතු ගුණය. ඉත සන්තුෂ්ටෝ හෝති ඊතර ඊතර පිණ්ඩපාතේ. ඒ කියන්නේ දානය ගන්න ටිකේ ලැබිච්ච දානේ සතුටු වෙන්න බැරි කෙනාට කවදාකවත් නිවනක් ලැබෙන්නේ නැහැ. නිවනේ මුල්ම ලක්ෂණය තමයි තමන්ට පින්නපාත සම්බන්ධයෙන් ලැබුණේ මොකද්ද? එයින් සතුටු වෙන්න හැටි දන්න. ඒක ඔයිටෝයේ විචිත්‍රයි. අපි කැඩයක් ගන්න පින්නපාත කියන්නේ. පින්නපාත කියාම කොයි දේ ලැබෙනවද කොයි දේ නොලැබෙනවද කියලා කල්ලාසු දන්නේම නැහැ. ඒක නිසා ඒ ලැබිච්ච කොයි දේ අපි කලඳන්නේ බුද්ධ බෝධිය කියලා. මේ මට කියවෙන්නක් නෙමෙයි. බුදුජානකසේ ඇති කරපු සංඝ પરම්පරාවට දීපු භෝගිය බොහෝ ජනය. ඒක නිසා මම බුදුහාමුදුරන්ගෙන් පිටක් ඊළඟට වන්දනා වගේ කියලා. ඒ සාපේක ලැබෙන දේ කොයි විතරේ ලැබුණත් බුද්ධ භෝගී කියලා කරගන්න තියෙනවා. ඒකත් ගයක් යක් අත නැහැ. ගෙපිලි වලින් පිටිසුරා වහින්න කියනවා පොහොසත් ගෙවල් වලට යනවා දුප්පත් ගෙවල් වලට යන්නේ එහෙම කරන්නේ නැත්නම් ගෙපිලි වලින් පිටිසුරා වහිනකොට ඒ ලැබිච්ච දේෙන් ලැබෙන සතුට බුද්ධ භෝගයෙන් ලැබෙන සතුට අද හරියම දුෂ්කරයි ගන්න. එන ගෙවල් වල ගාව ඉන්න වාද වැඩිම මේ වගේ රටවල් කරන්න බෑ ලංකාවේ බොහෝම කලාතුරකින් සිද්ධ වෙනවා. මට මතකයි අපි ගුරුමේ ඉන්න කාලේ ඒක නිකන් මේ දර්ශනයක් ඒ රටවල සමහර ඒ පිළිවෙන් වලට වෙන වෙනම පක්‍රමයක් තිබුණේම නෑ එකම දේ පින්නපාත විතරමයි. මම හිතුව බහන මැදස්ථාකක නම් වෙනම දායකව හිටියා. ඒ වුණත් මේ පින්නපාතේ කියන කවුරු කරන්න ඕන නිසා උදේ දානේ අරගෙන අපි පින්නපාතයක්. පින්නවල යනකොට මේ මිනිස්සු ගක්කලාට ඈත දුර බහැර ඉඳලා වාහන වලින් යනවා පින්න පාදයට බෙදෙනවා සමහර දේවල් වල මොනවද බෙදෙනවා ඉතින් ඒකේ හරි පුදුම සතුටක් තියෙනවා මේ පින්න පාතේ හරහා ගමක් සමසන දවසේ පැය එකක් අපි ගම්වදිනවා ගම්වදිලා අරණ්‍ය වලට කරන කෙනෙක් මේ ගෙදරක් ගෙදරක් ගානේ බත පිසවනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ මිනිසුන්ට තමන්න හඳ නැති වුණත් ඒ මිනිස්සු පින්නපාත වදින වෙලාවට කොහොම හරි බට්ටියක් හදාගෙන ඉන්නවා දුප්පත් මිනිස්සු. ඒ නිසා මුනිවරයා ගියක් ගියක් ගානේ ගානේ බත් පිසවනවා කියලා කියනවා. ඒකෙන් අර මලක රොම් ගන්න බඹරා මල ගලන්නේ තෝ ගන්නවාගේ මිනිසුන්ට වැඩි වදයක් දෙන්න එක පිටක් කියලා ගන්නවා. මේ මිනිස්සු කණේකින් එක පිළක්. ඒක පින්න වාතය කියලා කියන්නේ. එතකොට ඒක එකතු වුණාට පස්සේ මේ ඝනත් අරණ්‍යත් අතර තියෙන සම්බන්ධතාවය එහෙම නැත්නම් ඒ පින්න පාතේ බෙදුවාට පස්සේ සුඛී හෝතු කියන වචනේ සම්පූර්ණ බණය. එච්චරයි. මුනිවරයා කමත් එක පාත්‍ර සම්බන්ධතාවය තමයි පින්න පාතේ බෙදලා වන්දනා කරන සුඛී හෝතු කියනවා. වෙන භාෂාවක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ ලැබෙන පින්න පාතෙන් සතු වෙන්න බැරි නම් සන්තුෂ්ඨෝරි ඉතනිතර පින්නපාත. සන්තුෂ්ඨිය. ඒ කෙනාට ඔය මොන බුරියානි දුන්නත් මොන ಜಾති කන්න දුන්නත් කතාවක් සතුටු කරන්නේ. ලද්දේ සතුටු වීම කියන කතාව යෝග ජීවිතයේ එහෙම නැත්නම් අපිට තියෙන සස්ම සැපේ යමක්ද ලැබෙන එකේ සතුටු. ඒක කියන්නේ සන්තුෂ්ඨෝරි ඉතනිතර චීවරේන ඉතනිතර පින්නපාතේන. ඉතනිතර පින්නපාතවත් සන්තුෂ්ඨියාච වන්නවාදි. ඒක ලේකේ ගුණ කතා කරන්න ගන්නවා. ලද දේෙන් සතුටු වීමේ ගුණ කතා කරන්න ගන්නවනම් ඒ මනුස්සයා ක්‍රියාවකුත් කරනවා ආදර්ශකුත් දෙනවා. ඉන්න පාතේම යැපෙන්නේ ඒකල ලද දේෙන් සතුටු වීමේ නච්ච පින්නපාත හේතු අනේසනම් අපතිරූපං ආපජ්ජති. තමන් මේ පින්නපාතේ මට හොඳ හොඳ දේවල් ලැබෙන්න ඕනේ. අරක මේක ලැබෙන්න ඕනේ කියලා වැරදි ගවේෂණයකට යන්නේ. ඒසන කියන පදේ පරිේෂණ කියන පදේ හැදෙන්නේ ඒසනකින්. ඒ නිසා අනේසන කියලා කියන්නේ කැත ක්‍රමකට පිළිබාසෙ උපයන්නේ. අනේසන අපපතිලෝක ශ්‍රමණේකට ගැළපෙන්නේ නැති ක්‍රමයකට ආහාර උපයන්නේ යන්නේ. අනේසන අපපතිලෝකං ආපච්චති ලද්දාචී පින්නපාතං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආචීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිදි තමන උත් මනාප පාත්‍රේ පුරෝලා ඇති වෙන්න වෙන්න පාත ලැබුණා ඒකෙහි රසගේදෙන් බැඳෙන්නේ නැතුව ඒක මිදිච්ච අදහසකින් මම මේ මේ දැන් කෑවට මේ පාත්‍රේ පුරා බඩ පුරා කෑවට හිතුව දෙකට ආය බඩ දිගිනවා ඒක මේ සන්තෝෂ කරන්නේ කය ගන්නකට ඒ නිසා ඒකට බැඳීමක් ඇති කරගන්නවා අනන්‍යහපන්නෝ මේ පින්න වාතයේ බැස ගැනීමක් ඒක මගේ කියා ගැනීමක් කරන්නේ. නිස්සරක පඤ්ඤෝ මම මේ ගන්නේ තිබිච්ච බඩගින්න නිමණ්ඩයි අලුතින් කැපත රෝගයක් හදලා ස්මෘතාවක් හදලා කරදර නොවෙන්නයි. ප්‍රමාණ දැනන පාවිච්චි කරනවා. අනජ්ජහ පඤ්ඤෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිමුංජති. මේ සංකාරදුකින් ගවන්න මේ කරන්නේ කියලා අර පින්න පාත්තික වන්දනවා. ඒ පින්න පාත් ඒ විදිහට ලදදී කරනවා වගේම අලද්දාච චීවරං පරිතස්සති. මට මේම අවශ්‍ය අවශ්‍ය කරන විදිහ පින්නපාත ලැබුණේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නේ. පශ්චාත්තාප වෙන්නේ කියොත් බලදන්න පින්නපාත නෙවෙයි ද්වේෂය. අත්තරි පුරා වරදන්නේ ද්වේෂය. ඒක හොඳ පින්නපාතයක් ලැබුණා කියලා ආසවුණු වන්දන හරියක් වන්දන්නේ රාගය. ඒ නිසා පින්නපා ඇතුළේ තියෙන රාගය මේ පින්නපාත නිසා හොඳ දෙයක් ලැබුණයි කියලා සතුටු වීම නිසා වළඳන්න වළඳන්න අර තිබුණු රාගය දෙගුණ දෙගුණ වෙලා ආපහු තමන්ට එතින් ගියාම කාම ආසාවල් ඇති කරනවා පිළිපද පිළිපද කල්පනාවල් දුරදි යනවා එතකොට රාගය වැඩේ ඒක නිසා නොලද සිව් පිළිපදයක් ලැබුණොත් හිත නරක කරගන්නෙත් නෑ ලද දෙයක් ලැබුණොත් ඒක නා මේ ඒක පිළිබඳව මම මට ඉස්සරහින් පිටරට හම්බුනේ මේක මගේ පෙර පිටට හම්බුනේ ආදි වශයෙන් ඒකට බැස ගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම න පින්නපාත හේතු අනේසනං අපදේන. නේවත්තුම් කංසේති නොපරමම්බේ. මේ විදිහට මම පින්නපාත දුතාංගය රකිනවා. මම පින්නපාතය ආදර්ශවත් කියලා කරනවා මෛත්‍රික බණ භාවනා කරන කාමක හරියට පින්න පාත තුතාංගේ රකින්නේ නැතය ඒකත් ඒවා කරන්නේ නැතය කියලා පින්න පාතය හරියට නොපිළිපදින අනික් කෙනෙක් කෙරේ පහත් කළ සලකන්නේ නැහැ ඒක හරිම අමාරුයි යම් වෙලාවක Taman වගේ උත්කෘෂ්ඨ ප්‍රතිපත්තියකට ආවට පස්සේ අනිවාර්යයෙන්ම පේන්න හම්බ වෙනවා අහපාරින රටේ ඉච්ඡම උත්කෘෂ්ඨ නැහැ අහලපයින් කට්ටිය සාමාන්‍ය විදිහට ගත කරනවා. එතකොට අපි මේ මම උත්කෘෂ්ට විදිහට කරනවා. අරය උත්කෘෂ්ට කරන විදිහ කරන්නේ නැහැ කියලා අපි සංඝ සමාජය ඇතුලේ පුදුමාකාර කුලංකාරණින් කියන. මේ නිකන් දෙන දේ මේ බෙදෙන පින්න වාතේ. ඒ අනුවත් අත්ුක්කර්ෂණ පරවම්බන හදලා. ඉතින් අත්ුක්කර්ෂණ පරවම්බන නැති කරගන්නවා කියන එක ඔය පින්න පාත නොගෙනිනවත් වැඩියක්. මම හිතේ හරියට දන්නේ අනිගොල්ලොත් මගේ මුගුරු ආමරයි ගෝලියෝ. ඒගොල්ලෝ වින්න වාද ගැන කලකන්නේ කියලා අනුගේ පත දිහා බලලා ඒ අතර දොස් කියලා හිතනවක් කරගන්න එක මේක හරිම අමාරුයි සතිය කියන එක නැත්තම් සතිය තියෙනවනම් තමයි දැනගන්නවා ඒ මට හම්බෙච්ච පතේ මට මෙච්චර කෙලෙස් හම්බෙනවා අනුන්ගේ පතක් බලන්න ගිහලා ඊට වැඩි කෙලෙස් හම්බෙනවා ඒ නිසා ඒකෙදී අරස වෙනවා කියන එක මේ වගේ බරකට භවනාට නොගිය අරියවංශ ප්‍රතිපදාවක් නොකරන පිළිපාත පිළිපද මේ වගේ අහකෝ දන්නේ නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේම ඒ අමන්ලපිච්චේ කන මදිවට ඒකෙන් අනුම පහත් කළා සල කරනවා. තමන් උසස් කළා සල කරනවා. මේ ගතිය අයින් කරගන්නවා කියන එක උත්සාහ ඉච්ඡා ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේ පින්නපාත ආර්යවංශයේ තියාගත්තා. භෝජනේ මත්තනිකාවේ දැනගත්තා ඊළඟ කෙලස් කැපෙන්නේ ඒකෙන් අලුත් ධාති කෙලෙසක් ඇති මම විතරයි හරියට කරන්නේ අනික කටි කරන්නේ ඒක නිසා පිටවාතයේ පිළිබඳ යම් හික්මීමක් යම් හැසිරීමක් ඇති කරගන්න ගමන් ඒකේ තව කෙනෙකුට කෙලස් ඇති නොවන විදිහට වැඩ කරන්න සත්‍ය පිළිතුරු නැති කරන කොහොමද කරන්නේ ඒක නිසා සතිය පිටවනකොට අපිට වේලාවක වෙලා වේලාවකට මතුවෙනවා මේ ප්‍රශ්නේ. මම කොච්චර දුරට වළඳනකොට පිටක් පිටක් පහා අවබෝධයෙන් වළඳනවද? ඒ වගේම රසගීතියද වළඳන්නේ? දැන් ප්‍රයෝජනෙට සලකලා වළඳන්නේ කියන එක අදාළ වෙනවා. ඒ ඒ කරනකොට පිළිපාත ශාලාවක දාන ශාලාවක වළඳනකොට අනිත් පිළිසෙට වැඩ කටයුතු නිසා හරියට ගැටුම් ඇති වෙනවා. හරියට එකිනෙකා පිළිබඳව මැනීම් කිරීම ඇති වෙලා ප්‍රශ්න ඇති කරගන්න. ඒක නොකර වළඳනවා කියන එක එන අනුපහත් කරන්නේ නැතුව තමන් උසස් කරන තුවන්නවා කියන එක බොහොම කරන්නවා. ඒ නිසා යෝගාවචරයට මේ පැත්තේ තියෙනවා විශාල අභ්‍යාස පන්තියක්. එනකම් අවදීන් ගත කරන දෙයක්. ඒ අවදීන් ගත කරන්න වෙන්නේ තමන් තුළ රාගය තියෙනකන් තමයි. ඒ රාගය ආහාර සම්බන්ධයෙන් විශ්මත් වෙන වෙලාවට ඒක මේ කරදරයක් විදිහට සලකන්නේ නැතුව ඉතින් මම මේ වගේ මම යුද්ධවන්තෙක් කියලා මුලින් හිතා ගන්න නැතුව ඒක සඳහා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හික්මීම ඒ භාවනා මාර්ගයෙන් කිසි ගන්න බෑ ඒක. භාවනා මාර්ගයෙන් ඒකට අදාළ විදර්ශනා ඥාන ලැබෙනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ යම් යම් මේ මානසික ගුණ ලැබුණාට ක්‍රියාවත් වෙන වෙලාවේදී ආහාර ටික ගන්න වෙලාවේදී හේතුත්වට මේක අදාළයි තමයි. ඒ ටික දන්නේ නැත්නම් අපිට දැනගන්න අමාරුයි භාවනාවේ අපි ජීවිතවල නැද්ද කියලා. ඒ නිසා ඒ පුංචාම්තු කෙනෙකුයි ලොකුහාම්තු කෙනෙකුයි හිල් දාන්නකට වැඩියලු. හිල් දාන්නට වැඩිවහම මේ ඇල්හාරේ බතක් ඊයේ උයව එකක් හිල් වෙච්ච එකක්. සීතල මාළු ටිකකුත් එක බෙරුවල් පාත්‍රයේ. ඒසට පොඩි ලොකු හම්දුරෝ පොඩි හාමුදුර බලකවලු පොඩි නම දිව පුච්ච ගන්න එපා කියලා. පොඩි හාමුදුර කල්පනා කරලා යකෝ මේ ඇල්ලහාලි බත. හීල් දානේ. සීතල වෙච්චි එළවලු ලොකු හාමුදුර කියනවාට දිව පුච්ච ගන්න එපා කියලා. ඒ හාමුදුර ඒක කල්පනා කරලා තියෙනවා මේ පිටිපස්සේ වළඳන වෙලාවේ මට මේ කුණු බතක් හම්බුනේ නැත්තේ ඒ රස්නේ බතක් හම්බුනේ නැත්තේ ව්‍යංජන ටික රස නැති කියලා ද්වේෂයක් හටගත්තොත් අපායට ගිහිල්ලා ලෝධිය බොන්න වෙනවා ඒකයි මේ ලොකු හඳු සඳහන් කරන්නේ කියලා එතනම ඒ ඒ කියපු වචනෙන්ම ආචාර්යෝ වචෝ සුත්වා කතේව අරහන්තම් පාපී කියලා කියනවා ඒකම භාවනා කරලා දානේ බලනන්දි ඉස්සෙල්ලා රහත් කරලා දෙනවා. දුකාමදෝ කියන්නේ මොටි ආම්බේ පරිසම් වෙන්න කටපුච්ච ගන්නයි කියලා. ඒ තරමටම අපිට ඒ ඒ දානේ ගන්න ටිකේදී ඒ අර රාග ద్వේෂ එහෙම නැත්නම් අපි කියන මනෝවමනාපක පහළ වුණොත් ඒක දිගේ කොච්චර දුරද කියලා කියන්න බෑ මොකද ඒ තරම අපිට සමීපකමක් තේරෙනවා අපි ගන්න ආහාරයට ඒ වෙලාවේදී පරිසම් වෙන්න පුළුවන් නම් ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි ආහාර නිස්සාය ආහාරම් පජහත. ආහාරයෙන්ම ආහාරය දුරවන් කරන කම. ඒක ලස්සන සංසීතියකදී සඳහන් ආනන්ද ස්වාමීන් වහන්සේ විකුණි පසේ රූපේදී ඒ භික්ෂුණී ආරාමයේ ඉන්න භික්ෂුණියක් ආනන්ද ආම්කෝ පිළිබඳ භංග හිතෙන් ගත කරන්න. පිළිබඳ හිතෙන් ගත කරන්න. ඉතින් හරිය කැමති ආනන්ද හඳුර ඇවිල්ලා බණ කියලා යනවා. ඒකට ඉස්සරහම වාඩි වෙනවා. වාඩි වෙන මොකද විශේෂින් දැනගන්න ඕනේ. ඉතින් ටික කාලයක් ආනන්ද හඳුර ආවේ නැහැ. ආවට පස්සේ මේ අම්මලට උණක් හැදුවා. කෙස්ප වාක්‍යයක්. හැදිලා දැන් උපත්තායතාවට කියනවා දැන් නම් මගේ කාලය ඉවරයි මරණයි හදන්නේ බලමු ඇඳලා හලවල වුණා. පොඩි ඉඳලා කරවගෙන ගිහිල්ලා කියනවා පුළුවන් නම් ආනන්ද හඳුරට ඇවිල්ලා බණක් කියලා යන්න දෙන්න කියන්නේ. ඉතිපස්සයි කව කියලා කියනකොටම ආනන්ද හාමුදුරන්ට රෝග මූලයේ අහු වෙනවා එහෙදි. ඊට පස්සේ ගියාට පස්සේ පන්වන ආසනයක් අර දැන් හොඳටම ලේද දැන්. උන ඇඳේ දාපලා ඉන්නේ අමාරුයි ඉන්නවා මේ සාහසම් විලාපරදයක් කියන්නේ කියලා ඉතින් ඔන්න ආනන්ද හාමුදුරුවෝ කියනවා බගිනී මේ ශරීරය හතරක් නිසා හට ගන්නම බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ආහාරය නිසායි, සුෂ්ණාව නිසායි, මාන්නේ නිසායි මෛතුන සේවනයේ නිසායි තමයි මේ කයක් හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආහාරය නිසාම ආහාරය දුරුවන් කිරීම ක්‍රමයක් අපට භික්ෂුණේ පෙක්කියා දෙනවා. තෘෂ්ණාව නිසාම සුෂ්ණාව දුරුවන් කිරීම ක්‍රමයක් අපිට සාසනය කියලා දෙනවා. මාන්නේ නිසාම මාන්නේ දුරුවන් ක්‍රමයක් කියලා තියෙනවා. හැබැයි මෛතුන සේවනයේ නම් කිත්තු කරන්න එපයි කියලා කියලා තියෙනවා කියනකොට උන බයිනවා. ඒකවල වෙන්න අයින් කළා කියනවා නේ ස්වාමීන් වහන්සේ මාතින් යම් කිසි වැරද්දක් වුණා නම් අනුකම්පා කරන්න. මොකද වෙලාවට ලෙඩේ අහුවෙලා. ඉතින් ඒක පස්සේ ඒ සූත්‍රයේ සාමාන්‍ය කතා කරේ ඉච්චරයි. ඊට පස්සේ පෙන්නනවා මේ ආහාරන් නිසා ආහාරනේ අජහත කියලා කියන්නේ තමන් දැනගන්න ඕනේ මේ ආහාරයෙන් මෙච්චර කෙලෙස් උපදින නිසා ආහාර ගන්න වෙලාවේදී සාමාන්‍ය සතියට වැඩි සතියකින් ආහාරය පිළිබඳ පිළිගන්න. එතකොට ඒක නා කන්න කන්න පිට පාසාර විදියට අපි අර ධර්ම සාකච්ඡාවේදී මතක් කරගත්තා වගේ පරිසංකායෝසෝ පින්නපාතම් පරිසේවාන් කියලා මම මේ පින්නපාතේ ගන්නෙ මොකටද? ඒක කියන ප්‍රයෝජනෙ හරපයි කියලා. පින්නපාතේ ගන්නෙ මොකටද? මේ මේ දේවල් සඳහා නෙවෙයි භ්‍රමචර්ය රකින්නයි. තිබුණු බඩගිනිතුක නැති කරන්නයි. අලුතෙන් එද ඇති නොකර ගන්නයි කියලා ඒ විදිහට ආහාර ගන්න පටන් අරගත්තොත් අර දවල් වල ඒ ප්‍රශ්න දීපේකන කියනවා වගේ ඒ ආහාරය පිළිබඳව රසගේලය රසතුෂ්ණාව නැතුව Tamanට දැනට බට බඩටපත් ඇති වෙනකොට ඒක දැනගන්න පුළුවන් හැකියාව වැඩි. එහෙම නැතුව එහෙම පෙළවීමක් ඇතුව කටයුතු කරොත් අපි බොහෝ විට තව එක පිටක් ප්‍රශ්නයක් නැහැ. ඒක තව එක පිටක් ප්‍රශ්නයක් නෑ. ඔබ දාගෙන දාගෙන ගියාම අන්තිම ඉස්මුස්තාවට හැදෙනකන් තමයි කණ්ඩත් ඕනේ කණ්ඩත් තියෙනවා සුවඳයි රසයි ඔක්කොම තියෙනවා කක කක ඒ වෙනුවට ගන්න ගන්න පිටක් පාසා මිනී කරන පටන් අරගත්තොත් නැත්නම් අඩුගානේ මිනී කරන දේ ටිකක් එහාට ගිය ක්‍රමයක් තමයි ඔය ප්‍රතිවේක්ෂාව දාහනේ ගන්නකොට ඒක මතක් කරන එක එහෙම කර කර යන්න ගියොත් එයාට බක්ටීරිය ඉවර වෙගෙන එනකොට තීරයට පටන් අර ගන්නවා දැන් අතුරු කතාවකුත් නැහැ බඩේවත් ඇති. එහෙම නැත්නම් ඒක නර තේරෙන්නේ නැහැ. ඒක නා කන්නේ මේක මේ රස නිසා, සුවඳ නිසා, ගුණ නිසා <clears throat> ආදී වශයෙන් ඒක නිසා බටහිර ලෝකයේ මේ මේ පාටි නැත්නම් රස මාසෝරු ගැන කතා කරනකොට ඉනිසු කියනවා. ඒ පාටිකට ගියාම කෑම රස නම් බඩ පිළිල නම් පැතිලියට ගිහිල්ලා වමනේ කරලා ඇවිල්ලා අහපහු කන්දේ ඉතාමත්ම ප්‍රසිද්ධ දෙයක් කියලා වටහිටුණා. රෝමයේ තිබුණ ප්‍රසිද්ධ නගරවල ඒ රාජසභ රාජ භෝජනාගාරවල වොමිටෝරියම් කියලා කියනවා. වොමිටෝරියම් එක තියෙන්නේ කාල ඇති බෙදාව කැම තියෙන රසයි. ඒකට ඒව අමාරුලා විලායකම්. ඉතින් මේ ශිෂ්ටාචාරය බොහොම උස්සස් එකක් ඒක. ඒ මොකද මේ හැම වර්ගයේම රස දෙන එක රජුරවණ තියෙන ලොකෝම ආඩම්බරයක් තමයි. රාජරාජ අමාත්‍ය වුණ තියෙන ආඩම්බරයක්. භෝජන සංකහයෙන් තමයි මනින්නේ. ඉතින් ඒක සඳහා කොච්චර සතුටු මරනවාද වැරදි දේ කරනවාද මේ කන මිනිස්සු කාලම් පොල කරන්නේ මොනම දෙයක් නැහැ. ඉතින් එහෙව් සමාජයක රජපෞලක ඉපදিলা බුදුජානන් වහන්සේ පාත්‍රණ පාරට බහැලා අපේ සංඥාවන්තලාට මේ පෙන්වන ආදර්ශයක් ඔය තිබිච්ච ශිෂ්ටාචාරවල ආහාරය පිළිබඳ ප්‍රවත්මක් දිහා බලනකොට ਸਰවචනංශේ පිරුණම් පාන වෙලා වෙනකොට රෝමේ තිබුණ පුදුමාකාර ශිෂ්ටාචාරය. ඔය ਸਰවචනංශේ හිණකින්වත් කිව්වේ මගේ සාසනේ රෝමේ පිටයි කියලා. ਸਰවචනංශේ මගේ සාසනේ ලංකාවේ පිටන්නේ කියලා. මොකද අපේ සිංහලයා ගාව ඒ ගතිය තිබුණා කෑදේ ගඳයි දුද්දේ සුවඳයි කියන එක අපේ රටේ තියෙන කතාව. මෙහෙමක් කියව ඔක ගඳ ගන්න. මොක දීපම් ඉදිච්ච බතක් දෙනවයි කියලා කියන්නේ පිපිච්ච මල් පොකුරක් දෙන්නවා. ඒක ආවුණිය, පාවුණිය, දක්ෂිණිය, අංජලි කරණියයි කියලා රජෙකුට උනක් දෙන්න පුළුවන්. ආර්යයන් වහන්සේ නමකට දෙන්න පුළුවන්. Tamante ඉදිච්ච බත තව කාටරි දෙන එක අපේ තිබිච්ච ගතිය ඒ හුඟක් දෙනෙක් කියනවා මේ මහින්දාගමනට පස්සේ තමයි අපි ළඟ මේ ආගන්තුක සත්කාරය ගොඩක් බුද්ධාගමත් එක්ක ආවි කියලා. නමුත් මට පේනවා ඊට ඉස්සර ඉඳලම තිබිලා තියෙනවා. මේ ආහාරයෙන් කෙලෙස් වඩන්න යන්නේ ඒ හම්බෙච්ච ඉදිච්ච බත් එක කාට හරි දීලා බලන්න ඕනේ ලෝකේ තියෙන ඕන තැනක පන්සලකට ගිහලා බලන්න සිංහලයා විතර බත් කියාගෙන යන જાතියක් ඇත්තේ නෑ. අනිත් මිනිස්සු එල්ලත් අත්හරින්න කරනවා. සල්ලි ටිකක් දෙනවා. සිංහලව කරන්නේ ඉදිච්ච බත් ටිකක් දෙනවා. ඒක වැඩි කල් තියාගෙන ඉන්න බෑ. ඒක මරිච්ච මලමිණියයි ඉදිච්ච බතයි ඒක කාලා ඉවර කරන්න ඕනේ. නිසා ඒකෙන් ආම්සොන්ට රාගය උපදින්නේ නැහැ. ධායකට රාගය උපදින්නේ නැහැ. සල්ලි දුන්නාට පස්සේ මොනව කරනවද කියලා ඒක ඉතින් දෙනකෙනක් දැනගන්න ඕන ගන්න කෙනක් තමයි. ඒක නිසා ඒ පින්නපාත ක්‍රමය උදෙනස ඇති කරගොත් ක්‍රමය බුදුහාමුදුරුවෙන් වෙන්නේ ඉස්සලා සිද්ධාර්ථ තාපසල පළවෙනි දවසේම රජගහනුවර ගිහිල්ලා පින්නපාතේ කරගෙන කොසල් රජුගෙන් නෙමෙයි ඒකට බිම්බිසාර රජුගෙන් රාජධානිය පින්නපාතේ කරගෙන යනකොට ගිහිල්ලා සිවිබාර පර්වත ප්‍රාන්තේ වාඩි වෙලා ආත්‍රේදීහා බලනකොට සංග්‍රහගන්ත කියන ආචාර්ය වංශලා කියනවා බොක්කේ තිබුණ බඩවැල් කටින් ආවලු මේ රාජ කුමරියෙකුට කුම රාජකන්‍යාවන්ගේ සත සම්පත් නැද රාජභාජ රාජභෝජනියා පතරම් බාජරල වර්ධපු මේ කුමාරයාට පාත්‍රයට ඔක්කොම ජාති දාපු ආහාර ටික දැක්කට පස්සේ බොක්කේ බඩවල් නගරේ කටින් ආවලු අපිට ඇහිලා. උන්දුවන් කල්පනා කරාලු මම මේ ඉදිරියට ගත කරන්න වෙන්නේ මේකේ. ඒක නිසා ඉදු කරලා ඔක්කොටම සමහිත හදාගෙන ධානමානකට පටන් ගන්න තියෙනවා එදා ඉඳලා. සර්වඥාන්සේ පාවිච්චි කරේ ඔය පින්න පාත භෝජනේ තමයි. ඒක විසුණු ආකාර තමත කරලා කියනවා. ඉතින් පින්න පාත භෝජනයේදී සර්වඥාන්සේ පෙන්නනවා ඒ යම් කිසි කෙනෙකුට ලැබුණත් නොලැබුණත් දෙකේදීම සමහිත පවත්තන්න මේ පින්න පාතේ තියෙන සුවඳ. අපි ගෙදරකට ගිහිල්ලා පින්න පාතට වාඩිලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඒ මිනිස්සු ගෙදර තියෙන මුත්තම රසමසවුල ගෙනලා බෙදුවා. ඊගාම ගෙදරට ගියාට පස්සේ මොනවත්ක්ම නැහැ ස්වාමීන් වහන්සේ වඩින්න කිව්වා. ඒ ගෙවල් දෙක පිළිබඳවම වෙනසක් ඇති වෙන්නේ නැහැ භික්ෂුවගේ. අර ගෙදරින් මට බුරියානි හම්බුණා. මේ ගෙදරින් මට හම්බුණා ඔබට එන ගහපන් කියලා ඒක නෑ. ඒ මාසෙ කීන මිනිහ දෙනවා. නැති එක නෑ. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අනත්තම් යදිදන් සාදු නාලත්තං සුන්දරාමිති. උභයේනේව සෝතාදී. සුඛං පටිවත්තති. ගියක් අතට ගියා. යමක් ලැබුණනේ අලත්තං. එන්නල් මොහොමදයි. නාලත්තං සුන්දරයි. ගියක් ඉස්සරහට වම් බඩගින්න පාත්‍ය කරන්නේ ඒක දෙයින් දෙක බැරි කිව්වා. ඒකෙදි නවනිකාවක් නෑ මිනිසු පුළුවන්කමක් තියෙනවා දෙනවා. නොලැබුණත් සුන්දරයි. උභයේනේව සෝතාදී. ඒ රසමසෝල ලැබුණා. අද අච්ඡම්බන්තේ කියලා කියන්නේ පාලියෙන් කියන්නේ ආසාවේ ශ්වාස අදාට ගිහින් මොල යන්න අද විතර මොකුත් නැහැ. අච්ඡම්. අච්ඡම් කියුවත් හරි. උබයේ නේව සෝතාදී. ඒ දෙකේම උන්වහන්සේලා නැතින ඒ තාදී ගුණය කුසලන්සේ පෙන්වන්නේ ගහක් ළඟට පළතුරු හොයාගෙන යන මිනිස්සයාට ඒ නියම කාලය වෙලා ගන්න පුළුවන් පළතුරු තියෙනවා නම් හොඳයි. ඒ පළතුරු නැත්නම් කියලා ගහට බනින්නේ. ගහන්නේ ආන්නේ විදිහට පින්නපාත විශේෂයි නැත්නම් සෝත විඤ්ඤ ගහ ජීවහා විඤ්ඤය විඤ්ඤයේ ධම්මේසු වැරදියට විදියට මතක් ලැබුණාට පස්සේ ඒ පිළිබඳව සමහිතේ ඒක වර්ධ ගන්න බැරි නම් නැත්නම් ඒ පිළිබඳව උයපකේනාට දොස් කියනවා හීතලයි කියලා දොස් කියනවා කියලා භෝජනේ අනුපාඩු ලකිනවා නම් ඒක හොඳම අවස්ථාවක් තමයි මේ භෝජනේ නෙවෙයි දෝෂේ තියෙන්නේ මයිලඟ තියෙන රාගය. මයිලඟ තියෙන ද්වේෂය. ඒක නිසා ඒක දැක ගන්නා සුළු කටයුතු කෙරුවොත් දෙවිලක් පස්සේ කෙනාට කමඨහන් දෙකක් හම්බ වෙනවා. තනි වේල වරද දෙනාට කමඨහන් හම්බ වෙනවා. හැම වෙලාවෙදීම වර්ධනකොට ඒ පිටකින් පිටකට අපේ තියෙනවා ඒක මනින ගතිය. ප්‍රමාණ කරන ගතිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් බඩගින්න මිනිහට පළවෙනි පිළ හරිම රසයි. දෙවෙනි පිටේ කවදාකවත් ඒ රසය නැහැ. තුන්වෙනි පිටට යනකොට හතරවෙනි පිටට යනකොට ඉඩවල් 10ක් 15ක් අරකට හරකේ පයිකට වෙනවා. ඒ ඉඩවල් ගන්න ඇතුළත අපේ ප්‍රතිචාරය දවස් මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. ඒ අපි එකම බතපන්නේ. එකම ගෙදරින් ගිහුව එකම පිඟාන දාලා එකම කෙනා බලකන්නේ පළවෙනි පිට දෙවෙනි පිට තුන්වෙනි පිට හතරවෙනි පිට වශයෙන් බලන් යනකොට අන්තිමට ඔය ඇති කියන තැනට එනවා. අර අච්චර ආසාවෙන් බඩගින්නේ හිටපු කෙනා මෙන්න මේ ගතිය දකිනවා නම් ආසර් ප්‍රසාසයේ පළවෙනි ආසර් ප්‍රසාසයේ දෙවෙනි ආසර් ප්‍රසාසයේ තුන්වෙනි ආසර් ප්‍රසාසයේ දිහා බලනකොට ඒකේ අර පළවෙනි එක ඊටාන ගොරෝසුට රසවත් විචිත්‍රෝ වෙනුනට එnde ende ende ende මේ බත් එකට තියෙන ආසාව අඩු වෙනවා වගේ ඒකම බත් ව්‍යංජන නම් ආසර් ප්‍රසාසයත් කරගෙන යනකොට එnde ende ende ende එකේ ඒ බැඳෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක දැක්කොත් අපිට තේරෙනවා භෝජනේ එක වුණත් නැවත නැවතත් ඒකත් එක්ක ඇසුරු කරනකොට ඒකේ පාවෙන ගතිය තියෙනවා. අපිට ඒක පේන්නේ නැත්තේ අපි සිහියෙන් බුද්ධියෙන් බත්තර ගන්න නිසා. එහෙම නැත්නම් කනකොට සිහියෙන් නෙමෙයි කන්නේ. ඒ වෙලාවට කතා කරන්නේ. ඒ සාමාන්‍ය ඒක පෙන්වන්න සුද්ධ ලියනවා. ඌ කියන මේ දැකීමේ එකම කෘත්‍යය කිරීම සඳහා දෙකක් දීලා තියෙනවා. ඇහිීමේ එකම කෘත්‍යය කරන කන් දෙකක් දීලා තියෙනවා. කන්දසූත බැලීමට නාස්පුඩු දෙකක් දීලා තියෙනවා. කන්නයි කතා කරන දෙකම එක කතයි කියන්නේ මේකෙන් කොච්චර පව කරගන්නද ඒ කට නතර කරගන්න බෑ. කයිවාරු මේසයක්. කන්නේ ගියාම කොච්චරක් කතාව කතා කරන්නේ එතකොට කියනවා දිගහකුණයි කියනවා. নানা ප්‍රකාර ප්‍රශ්න. ඒ නිසා මේ කමිටන ඇතර මේ කට ගැන කතා කරනකොට දිව ගැන මෙතන කතා කරන්නේ. නමුත් හික්වීම ගැන කතා කරනකොට කාය දුස්චර්ච, වාචික දුස්චර්ච, මනෝ දුස්චර්ච කිව්වහම ආයෙ දැක්කෝ වගේ මේකෙන් අපිට පොත පාදා ගන්න පුළුවන්. වෙඩි හරියක්ම කායට යන්නේ කාය දුස්චර්ච නිසා නෙවෙයි. වාචික දුස්චර්ච නිසා ඒක පාස් කරගන්න බෑ. කාටවත් හිතෙන්නේ නැහැ මේ ඛණ්ඩ තියෙනවා නම් මොනවද ආයෝකෙ මේ මනමන ඉන්න පුළුවන් තරම් කාටම් කියනවා වගේ කට තියෙන නිසා මිනිස්සුන්ට විතරයි කතා කරන්න පුළුවන් නිසා ආට ගියලා කතා කරනවා නමුත් ඒ ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව ඇති තණ්හාමාන දිත්‍ය ඇති නැත්නම් ලෝභ දෝෂ මොහ ඇති කෙනා ආහාරය දකින්නකොට මේකට වශී භාවයටපත් වෙනවා ආහාරයට යටත් වෙනවා වගේ එහෙම නැත්නම් යාගේ ක්‍රියාකාරකම් හරහා Tamanට අනුන්ට එයාගේ හැසිරීම එයාගේ මනෝභාවයේ යම් ප්‍රමාණ තේරුම් ගන්න පුළුවන් වගේ අපි කතා කරන හැම වචනයකදීම ඔය රාග ద్వේෂ මොහ තුන එලිදක ආහාරය අපි ගන්නේ පිටින් ඇතුළට යන එකක් විදියට වචනය ගන්නේ ඇතුළෙන් පිටේ යන එකක් විදියට ඉතින් අපි හරියට මේ වගේ රටවල් වලක් තියෙනවා කොහෙත් තියෙනවා මේ මස් මාළු කන්නේ පාය නැත්නම් අර විදි ආහාර ගන්නය මේ විදි ආහාර ගන්නය කියලා මහත් ඉගෙන ගන්න කියන අවුරුදු දෙක තුනක් ෆුඩ් සයන්ස් කියලා ආහාර විද්‍යාව ඒක කියලා දෙනවා ඉතින් මේ වෙනකොට ප්‍රසිද්ධ කතාවක් තමයි මේ මස් මාළු කෑම පිළිබඳව ඒක ගැලපෙන්නේ ඒක මේ බණ භාවනා කරන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ ඒ නිසා ඒ භාවනා කරන්න බැරිය ආදි වශයෙන් හරියට මේ මේ ආහාරයේ ගන්න ආහාරය පිළිබඳව මතිමත අතර තදා වෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ඒක කියලා තියෙනවා. ඒක ලක්ෂණ කියලා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උඹ කටින් ඇතුල් වෙන දේට වැඩිය කටින් පිට වෙන දේ ගැන පරිස්සම් වුණොත් ඔබට විමුක්තිය ලබා ගන්න පුළුවන් කියලා. ගන්න ආහාර වලට වැඩිය ඔබ කතා කරන වචන වලින් තමයි හම්බ වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අපට දීලා තියෙන මේ ප්‍රතිපදා ක්‍රියාවලියේ ආහාර නොගෙන සිටීමක් ගැන කතා කරන්නේ නැහැ. උන්වහන්සේ කතා කරන්නේ පමණ දැන ආහාර වලදී. පමණ දැන ආහාර වළඳලා මං විතරයි මේ පමණ දැන ආහාර වළඳනවා දන්නේ. මං විතරයි හිඳ වාතය යවෙන්නේ. මං විතරයි එමත් මාළු නොගන්න කියලා පඬිතුකම් කතා කරන්න ගියාම ඇති වෙන අකුසල් ටික අරකට ගුණ වලට වැඩි. ඒක නිසා ජීවහා ප්‍රසාදේ කියනකොට නම් දිව තමයි. නමුත් අපිට මෙතනදී කොට පාදා ගන්න වෙනවා කාට පරිසම් කරගන්නවා කියන්නේ. මේකට ප්‍රධානම නැත්නම් විශේෂයෙන්ම බලපාන හේතුව තමයි අපි ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාර වෙලා අපි සමාජයේ ජීවත් වෙනකොට මේ භෝජන සංග්‍රහ සහ මේ කතා මේ දෙක තමයි සමාජයේ ඉදිරි පෙරමුණේ ඉන්න සෝෂල් පැත්තේ වැඩ. යම් කිසි කෙනෙකුට එහෙම කතා කරන්න බැරි නම් යා මේ ගොරකයා නැත්නම් සමාජයේ ඉස්සරහට යන්න බෑ. ඒක පස්සට යන කතාවක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ කරන කියන දේවල් වලින් මේක තියෙන ලක්ෂණ කර්ම දිහා බලන්න පටන් අරගත්තොත් අපි මේ ශිෂ්ට වෙන්න හදන්න ගිහිල්ලා කොච්චරක් තමයි අත්ත කුසලේ නාස්ති කරගන්නවද අත්ත සිද්ධිය නාස්ති කරගන්නවද කියන එක බුද්ධ ධර්ම පිළිබඳව තියෙන තීරණාත්මක මනුන් දණ්ඩා ගෝධනෙ කියනවා විද්‍යානශීලී ගැඹුරු ධර්ම වලට යනකොට Taman Tamanගේ විමුක්තිය විතරක් හොයන ආත්මාර්ථකාමී ගතියක් වෙනවා ඒ වගේම කියනවා මුළු සමාජයකට බුද්ධ ධර්ම දෙන්න බෑ කියලා. පුද්ගලිකව දෙන්න පුළුවන්. ඒක නිහඬතුමා කියලා කිව්ුණා. මේ බුද්ධ ආගම දේශපාලනයක් වශයෙන්, ජාතියක් වශයෙන්, සමාජයක් වශයෙන් කරන්න පුළුවන් දෙයක් කියන එක නම් මට සාධාරණ දැකයක් තියෙනවා කියලා. මම භාවනා කරන කියලා පෞලිය ඔක්කොම භාවනා කරනවා කියන එක වෙන්නේ නැහැ. මම සිල් දකින්නවා පෞලිය ඔක්කොම සිල් දකින්නවා කියන එක වෙන්නේ නැහැ. මම සිල් දකින්න අපේ ගම්ම සිල් දකින්න ඕනේ නේද? ඒක වෙන්නේ නැහැ. හැබැයි මට එකක් කියන්න පුළුවන්. බුද්ධ ධර්ම තමන් කෙරුවොත් තමයි ප්‍රතිඵල ලැබෙන එක නම් සාර්ථකයි කියලා. ඒ කියන්නේ ආහාර පිළිබඳ කතාවක් කතාව පිළිබඳ කතාවක් අපිට කාටවත් කටහරලා කියන්න බෑ මේ ආහාර මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒකේ මොකදගේ දී යාර කීයද හැබැයි මේ ආහාරය නිසා අපි තැහෙන භවයේ දික් කරගැනීමක් කරනවා කබලිකාර ආහාර නිසා. ඒ වගේම කතාව නිසා එසා භාවනාවේදී ඉදිරියට යන්න යන්න එහෙම නැත්නම් අපි කියමු සතිය වැඩෙන්න වැඩෙන්න ආහාර ගන්න වෙලාවේදී සතිය පිටවලා තියෙනවා එහෙම නැත්නම් කතා කරන්න වෙච්ච වෙලාවක ඒ තමන් කතා කරන විෂය පිළිබඳව සතිය පිටලා තියෙනවා එයාට තේරෙන්න පටන් අර ගන්න එක ප්‍රමාණකරණයක් කරලා දෙනවා සතිය විශේෂයෙන්ම සතිය පිළිපදලා සතිය කටයුතු කරනකොට ආහාර ගැනීම සහ කතාව සතියට බාධායි ඒක නිසා ආහාර ගන්න වෙලාවේදී තනියම නිස්සද්දව ඒ අනිකුත් විචාලී සාධන නැක කරලා ඒකටම හිතේදලා කටයුතු කරන්නේ කියලා. ඊට පස්සේ අපි ආහාර නැතුව කතා නැතුව ඉන්න වෙලාවක් කියනවානේ අපේ පරියක්කේ ඉන්නවා. ඒ පරියක්කේදී අපි ආහාර ගැනීමක් සහ කතා නොකර සිටීම පරියක්කේ ලැබෙන ලොක්කම කුසල ක්‍රියාවක්. පරියන්කේ නොහිටින කිසිම පැයක අපි ළමාට කතා නොකරයි. නින්දක ගියර ඒ නිසා පරියන්ඛයකට ඇවිල්ලා අපි කට වහගෙන ඉන්නේ කර එහෙම පිනක්. ඉතින් ඒක තේරෙන ඇති මේ කට්ටිය ගෙවල් වල කට්ටියට දැන්. හිතියනම් මොන්න කල් වෙලන්නේ. හැම මගුලට වැගිලි ගන්නවා අරක කරපන් මේ කරපන් කියනවා අනේ මුන්ට දවස් 10 වෙනකොට 15 රිට්‍රීට් එකක් ලෑස්ති කරලා දෙන්න පුළුවන් නම් ඒ තරමට වටිනවා මොකද ගෙදර ඉන්න මිනිස්සුන්ට කම් කන්දෝ කියලා අවශ්‍ය තියෙනවා ඔය වයස කට්ටිය රිට්‍රීට් වලට එවන්නේ. ඔය ගෙදර හිටියොත් හැම දෙයකම ගිරගා. කොයි දෙයක ගිරුවත් හරියන්නේ නැහැ. ඉතින් ඒ වුණා තමයි ඒගොල්ලෝ හරි කල්පනා කරනවා නම් එක පැයක් අපිට කොයි වෙලාවෙද පුළුවන් වෙන්නේ දැන් මේ අපි ඉඳගෙන ඉන්න පැය ගන්න නැත්නම් පරියන්ක ඉන්න පැය ගන්න. ගෙදරක ඉන්නවා නම් සමාජශීලී වෙනවා නම් ඒ පැය කතා නොකර ඉන්නවයි කියන එක. ඒක නිසා සද්දාවල් ප්‍රශ්නයක් අහලා තිබුණා කොහොමද මේ කෙලෙස් සම්පූර්ණ කියන තැනක ඉඳලා කෙලෙස් නැති තැනට යන්න නැත්නම් රාග ద్వේෂ මොහ කියන තැනක ඉඳලා රාග ద్వේෂ මොහ නැති තැනට මේ ජීවහා ප්‍රසාදය සම්බන්ධ කරගෙන අපි කොහොමද දන්නේ ඉදිරියට යනද පස්සට යනද කියලා. එහෙම නැත්නම් ආහාර සම්බන්ධයෙන් අපි කොහොමද දන්නේ අපි ඉදිරියට යනද පස්සට යනද කියලා. ඉතින් ඒ කතාව තමයි මම හිතන්නේ කී ආහාර කියන්නේ පිටින් ඇතුළට එන එක, වචන කියන්නේ ඇතුළෙන් පිටට යන එක මේ දෙකම සලකලා බැලුවොත් Tamanට ආහාර ගැනීමේදී ඒක සතියෙන් යුක්තව ආහාර ගන්න ගමන් ඒ ගන්න ප්‍රයෝජනීය සලකලයි කියලා පැටහීම තියෙනවා නම් ඒකෙන් දෙන්නේ වැඩි වෙනවා. ඉස්සල්ලාම මේක එනවා කියලා හිතන්න එපා. වැඩි වෙනවා නම් ওই විදර්ශනා ඥාන ධ්‍යාන මාර්ග පළවලට වඩා ඒක සමාජ ධර්මයක් ඒක ආචාර ධර්ම. ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන්. අපි ඒක ගැන නොසලකා අපිට තුන්වෙනි කියන්නේ ලහස්වෙනි කියන්නේ කොහොමද කියලා ඇහුවට ඒව වෙන වැඩ නෙවෙයි. එන්නම් මේ අහවල් අහවල් විපස්සනා ඥාන ලබා ගන්න කොහොමද කියන එක නෙවෙයි. මේ ආචාර ධර්ම පද්ධතිය දකින්න. ඒ වගේම තමයි වචන කතා කරනකොට කොච්චරක් නිකන් ඇයි හොඳයිට කතා කරනවද? කොච්චරක් ප්‍රයෝජනෙ සලකලා කතා කරනවද කියලා බැලුවොත් ඒක පිළිබඳව තාම Tamange පොත්ත දීමක්වත් නැත්තම් තාම පිළිබඳ හැඟීමක් අත්විඳ නැත්නම් මතක තියාගන්න අපි සීල අනුගහිතේ දීලා තියෙනවා නේද? එතකොට භාවනාව කොර වෙනවා ඉදිරියට යන්න බැරි වෙනවා. ඒක නිසා අපි තෝරන්න ඕනේ අපේ කල්යාණ මිත්‍රෝ කවුද කියලා බලනකොට ඉතින් මේ දේවල් වලට දැන්නම අදහස් දීලා තමන්ගේ ජීවන රටාවේ ඒකට යොමු කරවගෙන ඉන්න කෙනෙක් තමන් ගන්න ආහාර නැත්නම් ආහාර ගන්න වෙලාවේදී පුළුවන් තරම් ඒ යම් හික්මීමක් සහිතව කටයුතු කරන අය අසුර කරන්නත් ඕනේ. අපිත් ඒ වෙලාවේ පුළුවන් තරම් ඒක ඒ ඒක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. නැත්නම් වචන කතා කරනකොට නිකන් ඉන්නවට කතා කරන ඉන්න පිරිසක් එක්ක ඉඳ ගියාම අපි කිසිම හේතුවක් නැතුව විශාල අකුසල කාර්යයක් පස් කරනවා. දන්නේත් නැහැ මෙහෙම එකක් වෙනවා කියලා. ඒ වෙනුවට ඒ කතාව සීමා කරගන්න පාලනය කරගන්න කෙනෙක් ඉන්නවා නම් මතක තියාගන්න ඒ පුද්ගලයා එතෙන් ඇවිල්ලා තියෙන බොහෝම දුර්සික ගමනක් ගිහිල්ලා. ඒක දන්නේ නැති කට්ටිය හිතනවා මේ ලස්සන කතා කරන්න පුළුවන් මනුස්ස ආත්මයක් හම්බෙලත් කොළුවෝ ඉන්නවා. නැත්නම් මෙච්චර ලස්සන ඥාන වේලක් තියෙනවා. බඩ පුරා කන්නේ නැතුව ඉන්නවා. කියන ඒ පුළන්න වෙන්නේ සමාජයේ පස්සේ ආපස්ස ගමනක් කියලා. නමුත් හොඳ වෙලාවට අපිට කලින් බුදු කෙනෙක් ලෝකෙ පිටිලා තියෙනවා. බුදුරජාණන් කියලා තියෙනවා. නේද කරලා තියෙනවා. කරලා උන්වහන්සේ විතරක් කියනවා කෑම කෑමට කතා කරාට ඔයලා දෙන හිතන යදාහ චින්තනය බුදුජන් වහන්සේ කියන මේ ඒකේ පාලනය හරහා ලැබෙන මේ රාග ద్వේෂ මෝහ දුරු කිරීමේ කටයුත්තක් ගත්තාම ඒ සම්බන්ධතාවයේ ලෝකයට කවදාකවත් එන්නේ නැහැ. ඒන උත්තරම තමයි බුදුජන් වහන්සේ කියන්නේ. ඒ නිසා බුදුජානන් වහන්සේගේ භාවනාව මේ මිනේ කිරීම උගන්වන සතිය විතරක් උගන්වන වැඩක් නෙවෙයි. මෙනෙහි කිරීමෙන් සතියෙන් පටන් ගන්නතර පස්සේ ඒක ව්‍යාකරණය හදලා දෙනවා කන හැටි උගන්ලා දෙනවා කියනවා ඉරියව් පවත්වාට උගන්ලා දෙනවා කියනවා ඇසුරු කරේකට උගන්ලා දීලා කියනවා ඒ සම්පූර්ණ චරිතය හදලා ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි එහෙම නැතුව අපේ චරිතෙම තියාගෙන අපේම රුචිකම් තියාගෙන මිනිවන් දැක කතා කරා ඒක උඩ අපි කරන්නේ අර දුජානාංශයව තක්සීරුවට ලක් වෙනවා එහෙම නැත්නම් ධර්මීයව තත්ත්වයට ලක් වෙනවා. ඒක පිළිබඳ සංවේදී බව Taman තුළ එන්නේ ඇවිල්ලා නැත්නම් ඒක නම් ගලක් උඩ වපුරන කෙනෙක් වගේ. ගල උඩ කොච්චර වැපුරුවත් ඇට පැලෙන්නේ නැහැ. ඒක සරුපලෝකට වැටෙනවා. ඒක නිසා භාවනා කරන ගමන් ඒ ජීවහ විඥාණය ගැන. එහෙම නැත්නම් මේ කතා කිරීම පිළිබඳව කවුරුත් ඇවිල්ලා තොක්ක කරන්න කියලා දෙකක් ඉන්න එපා. එහෙම කියලා දෙන කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුන් ආදීනව ඉඳලා ආනිසංස පෙන්නලා දීලා එක සැරේම කරන්නත් එපා. ටික ටික ටික ටික Taman තුළ මේ පිළිබඳව පරිසද කර ගැනීම ඉදිරියට යෑමක් තියෙනවා නම් Tamanටම Taman ගැන දැනගන්න පුළුවන් මේ හිතේ වර්ධනය කය වචන හිතේ වර්ධනයත් එක්ක තමයි යන්නේ. ඉතින් කියනවා කායේන සේව කර්ම දත්තං සච්ච කරෝති. ඒ කියන්නේ ඒ කෙනාට ඒ කියන පිළිච්චගතිය එනකොට ඒ කියන විවේකී එනකොට ඒ කියන ආධ්‍යාත්මික කයනොත් ඒ ලක්ෂණ පෙන්නනවා. වචිනොත් ඒ ලක්ෂණ පෙන්නනවා. නමුත් මේ හිත ඇතුලේ හදාගන්න නැතුව මේ කය ලස්සන කියන්නේ හිතයට. ඒ ලස්සනට වචන කතා කරන්න ඉගෙන ගන්නට ඒකේ පුදුජනංශයේ දකින්න ගුණයක් ඇත්තේ නෑ. හිතේ චටායි දුන්නේද කිංතේ අජින සාතිය අභ්‍යන්තරම් තේකහනම් බාහිරම් පස්මජ්ජසී කියලා අඳුන් ජීවි හමක් කරගෙන ඒකෙන්ද ලස්සන ධර්මණ්ඩිය ගොතලා වාඩි වෙලා මේ ජපමාලයක් බඳගෙන පච්චවඩමක් ඇඳගෙන හිටියට උන්වහන්සේ කියනවා ඇතුලේ කෙලස් තියෙන තාක්කල් ඒ මනුස්සයාට භාවනාකාරී කියන්න බෑ. ඒ මනුස්සයා මිනිස්සු වඳියේ මේ බාහිර රූපේට ඇතුලේ නෑ. ඒක අපි ලස්සනට කතා කරන් ඉගෙනගෙන පිළිවෙලට ප්‍රාමාණිකණය කරන්න පුළුවන් ගැතිය අපි රෙටොරික් වාග් විලාස පුරුදුනාට ඇතුලේ තියෙන ගැතිය කවදාකවත් වෙනස් වෙන්නේ ඒක නිසා භාවනා ජීවිතය කියන්නේ ඒ සියල්ලගේම ක්‍රමික වර්ධනයක්. ඒක නිසා යම් තැනකදී මේ පිළිබඳව යහදක්ම ඒකම යහ කල්පනාව ආවන සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක ආවන ඊට පස්සේ ධම්මා වාචා ධම්මා කම්මන්ත ධම්මා ආජීව ඒ දෙකේ ප්‍රතිපලයි. තමන්ගේ මේ තමන්ගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරුම් ගත්ත කෙනාට සම්මාදිට සම්මා සංකප්ප තමයි පහළ වෙන්නේ. සම්මාදිට සම්මා සංකප්ප ඇති වෙච්ච කෙනාට ඉස්සල්ලාම පේන එනි ප්‍රඥා චෛතසිකේ නිසා ප්‍රඥා ශික්ෂාව නිසා ප්‍රඥා අංගේ නිසා ප්‍රඥා සාසනේ නිසා සීල සාසනයක් හදනවා. ඒක පටන් ගන්නකොට නම් පේන්නේ මේක භෞතික වැඩක් තනියම නිවන් දකින්න හදනවා කියලා. නමුත් වචන පිළිබඳව හික්වීම කියලා කියන ආචාර ධර්මයක්. ඒක මේ ඥානයක් එක්ක පවතින දෙයක්. ඒක නිසා භාවනාවේ දියුණුවක් වෙනකොටම ධික්කයේ දියුණුවක් වෙනකොටම සංකල්ප වල ජීවණයක් වෙනකොටම ඒ කතා වාක් විලාසයේ පැහැදිලි වෙනසක් වෙනවා. ඒක ඉස්ලාම් දහිනේ තමයි. ඒකට අනුග්‍රහ කරන දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක වෙනස් කරන්නේ නැතුව අනිත් එක හදන්න ඕන කියලා කියනවනම් ඒ වැඩේ වෙන්නේ ඒක තමයි මම ඉදත්මතක් කරේ. ඒ වචනේ හදාගත්තේ නැති කෙනාට තමා වාචා සම්මා කම්මන්ත කියන බලාපොරොත්තු තමයි. යා අනවශ්‍ය දේවල් පටවනවා. මේ දේවල් මට කරන්න පුළුවන් මට දන්නේ මෙච්චරයි කියලා ප්‍රසිද්ධියේ කියනවනම් කවුරක්වත් වෙලා අනවශ්‍ය කර්මන්ත අපරෝධවල දාන්නේ නැහැ. අපි අනවශ්‍ය කර්මන්ත උලිය දාගන්නේ පැහැය වෙන්නේ කියලා. ඒ බැරිවද ඔබේ දාන්න. ඒ නිසා කියන්නේ මට මෙච්චරයි පුළුවන් මම මෙච්චරයි දන්නේ. ඔය කොච්චර ඔයගොල්ලෝ ඇවිල්ලා කරන්න ගියා. ඉබ්බන්ගේ තියාට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරන කියන දේ කියන දේ අනුව තමයි කරන දේ කියන්නේ. අපි හිතන්නේ නැහැ ඕක අනිත් අපි දන්නේ නැහැ. අපි කතා කරන භාෂාවෙන් තමයි අපි ඉදිරියට අහුවේ. කිට්ටුවත් මේක කමාල් කරගන්න. ඒකත් එක්කම කතා කරන්නේ. ඒගොල්ලෝ තමයි අපිට න්‍යායපත්‍ර හදාන්නේ. න්‍යායපත්‍ර මේ කරන්න මෙන්න මට පුළුවන් දේ මෙච්චරයි වැරදි මෙච්චරයි කියලා. ඒක තරහක් නෙවෙයි. ඇති හැටි කියනවා නම් ඒගොල්ලෝ පරිසාද කියනවා. යුතු හැකි රුචි ඒ දේවල් විස්තර කරනවා. ඕන කෙනෙක් ඇවිල්ලා ඕන දෙයක් Tamanne කියන්න පුළුවන් කවදාකවත් තරහ ඕනම කෙනෙකුට ඕනම යෝජනාවක් කියනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් යෝජනාව සලකා බලන Taman දැනගන්න ඕනේ මේක ලෝකයේ පවතින යුතුයයි සුඛම් වල බලනකොට මේක මවන්නේ කොට යුතුයකමක් තියෙන නැත්නම් ඒක කළ යුත්තක්ද කියලා. නොයුත්තක්ද කියලා. ඉතින් නොයුත්තක් කියලා හිතනවා නම් අර යෝජනා ඉස්තරම කර ඉන්න විතරයි කියන්නේ. යෝජනා කරපේනවා බනින්න යන්නත් එපා. ඒ කිනාට වගකීම දෙන්න යන්නත් එපා. යුතුය යුතු ගන්නවා. යෝජනා කෙරුවට පස්සේ තමයි දැනගන්න. ඊට පස්සේ යුතුය. අපිට හිතනවා ඒක කරනවා. ඊට පස්සේ හැකිද නොහැකිද කියලා බලන්න. අපිට තියෙන සීමිත හැකියාවල් ටිකක්. ඒ නිසා මට කරන්න පුළුවන් හැකියි නැත්නම් මට කායයල උදව් ඉල්ලන්න වෙනවා. ආයෙත් මේක යන්න වෙනවනම් මට ධ්‍යාන අනවශ්‍ය ප්‍රශ්න. යුතුයෙන් හැකි දේ තෝරගන්න පුළුවන් නම් එහෙනම් තමයි දන්නවා මේක මගේ විශේෂීස්ත්‍ය තුළ කරන්න පුළුවන්. එහෙමනම් ඒ කෙනාට වැඩිහිටි බහින්දාය කවුරුදම වරන් ගන්න ඕන කමක් නැහැ. ඒ විදිහට හැකි දේ තෝරගත්ත පස්සේ රුචිම දේ කරන්න කියනවා 100ක් හරියට. තමන් ආසම දේ කරන්න. ඒක යුතු ඒක යැකි රුචි යම් වෙලාවක අපි අරුචි කරන නොහැකියාවක් තියෙන දේවල් වලට මේ බදාගන්නේ කටවරදලා කරනවා. ඒ නිසා කතා කරනකොට හොඳට දැනගෙන කතා කරන්න අපි අහුවෙන්නේ ළඟින්ම කිට්ටුවක් තියෙනමයි අහුවෙන්නේ. අපිත් එක්ක ළඟ ඉන්නේ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. ඔය කටවරදගෙන මේ වෙන විලාසික කට්ටියක් එක්ක යුද්ධයට යන්නේ කිට්ටුවන්ට කට්ටියක් එක්කමයි. ඒ නිසා ඒගොල්ලත් එක්ක කටයුතු කරනකොට ඒ මම ඉස්සර මගේ තිබුණ ওই කැමරේ තිබුණ තද බල රුචිකත්වය ආහාරදී භාගෝණ දෙලක් වගේ. ඉන්න කොල්ලෝ ඔක්කොම ඒ වගේ අපිට කියනවා. ඊට පස්සේ කවුදෝ මිනිස්සෙක් ගමට ඇවිල්ලා කතා කරලා කිව්වා මගේ වඩ කොහොම පිටගෙන යන්නේ. ඒක මැරිච්ච ගුණ වලලන්නේ නැහැ. එනිසා මේකට කරවල දාන්නෙත් නැහැ. මේකට මස්මාළු දාන්නෙත් නැහැ. අර කමීලා ඉවරවත් මට හිතුණා දැන් ඊට ඉස්සෙල්ලා මම තමයි මාළු බැරිවේ ළඟට ගිහිල්ලා. නැත්නම් මතු ගහලා හව මැරිවේ මං. උගලෙක් හරි කපන්න ඕන නිසා මට තමයි දෙන්නේ. සෝල ජීවිත ගියාට පස්සේ පණුව ටික මරන්නේ මට තමයි මැඩම් දෙන්නේ ෆයිනස් ස්පීඩ් ටිකයි පණුව. මම තමයි මිනිමම් මේ කිරිමෝරු ගේන්න නෝරත් යනවා. මම තමයි ගෙම්බු මට දෙන්නේ. පන්තියේ මම හරි ආසයි නේද ටිකක්. ඉන්නේ කොළුගම ඉන්නේ කෙල්ල ඉන්නකොට වීරෙක් වගේ ඉඳි පණෝ මරනවා. ඒ පණෝ උඩ නැකේනවා මේ පොඩ වයිස්පිට දාලා ගන්නකොට පණවන්න. ආයෙ මොකොත් නෑ අපායට යන්න ඕන කමක් නෑ. ඒ එහෙම කරන් මගේ නම් මේක නොකර ඉන්න. දැන් මේ නොකර ඉන්නකොට එහෙම නැත්නම් මස්මාළු නොකර ගියාට පස්සේ මේ කට්ටි ඇවිල්ලා කියනවා වරෙන් මචං යන් පාටිකට කියලා ඉතින් මං කියනවා මචං මං දැන් ගිහලා පසෝලත් එක බත් කන්න. කිල්ල වැඩක් නෑනේ. එන්නම් බලපන් පතෝල තියෙනවා කියන්නේ. ඉතින් ඉතින් ඉතින් අන්න ගහනත් ඇරවිල්ල පතෝලක් දීලා බලනවා. ඊට පස්සේ කියනවා ඔබ මා කරකෑ කිසිම තේරුමක් නැහැ ඇවිල්ලා අනේ ගෙදර කියලා හිටපන් කියලා ඒගොල්ලොම නැවෙන්නේ කන්නේ. ආර්ධන කරන්නේ නැහැ. ඒක නිසා අර කටපොඩ පරිසම් කරගත්තට පස්සේ ඒක අමාරුයි හැබැයි. අර තරම් හතු පාර ගන්න ඉඳලා මෙතෙන් දෙන්න අමාරුයි. මේක අදිෂ්ඨානයක් කරලා සර්වඥයට සතු මරන්න කරන රෙල්ලක්කාරකම් ස්පෝටි වැඩ වගේම නොකර සිටීමේ හැකියාව ගත්ත ගමන් මේ සමාජයේ අපි ක්‍රියාව හරහා මොකක්ද පණිවිඩයක් දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මම කියනවා ටිකෙන් දැන් එක නිමයෙන් ඇවිල්ලා අහනවා මේ මචං ඇයි මස් මානවන්නේ නැත්තේ? ඌ මොනවා හරි උත්තරයක් දුන්නා හෙට උදේ වෙනකන් ගහනවා. ඉතින් මම කොහොමද බලපම් මෙච්චර සීනේ කන්න හිතෙන්නේ නැහැ. දරුවෝ මොනවාක්වත් කරගන්න විදියක් නැහැ. ඒ නොනදීම පෞකාරකම්. ඒක නොවේ වෙන්න පුළුවන් උත්තරේ. ඊට පස්සේ එන්නේ නැහැ කට්ටිය. ඉතින් මම හිතන්නේ මම තොරොන්ට ඇවිල්ලා ඕවා කියලා දෙන්න ඕනේ කියලා ඕගොල්ලන්ට. ඒත් මම මේ කියන්නේ මේ සමාජයේ පිනවන්න ගිහිල්ලා අපේ කිට්ටුවන්ට සම්හඳ පිනවන්න ගිහිල්ලා මේ පාටි මේ කතාවල් නිසා අපේ මේ කට දැස් කරගන්න පව් ප්‍රමාණය මේ පව් කියලා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සතියට සාපේක්ෂව. භාවනා ජීවිතයට සාපේක්ෂව. ඒ ප්‍රමාණය දන්නවනම් අපිට තේරෙයියක් මේ කුසල් කරනවා කියලා දෙයකට වඩා ලෝකයේ වැදගත්ම දේ තමයි අසන්න කරසිතී. සම්බතාපස කරණම් කියන ගාථාවට පස්සේ තමයි පදේ පස්සේ තමයි සර්වචන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියන කියන්නේ. අපි අද ප්‍රශ්නේ තියෙන්නේ පින් නොකරන එක නෙවෙයි. පින් කිරීමත් නම් මගේ දෙඩිය වැඩි කරත් එක්ක යනවා. පවු නොකිරීමේදී අපිට no limits. අපි දන්නේ කොතනින්ද පවු සිද්ධ වෙන්නේ කියලා. රාගයේ සහිත, ద్వේෂයේ සහිත, මොහයේ සහිත හිතින් රූපයක් බැලුවත්, සද්දයක් ඇහුවත්, ගඳ බැලුවත්, රස බැලුවත්, පහස ලැබුවත්, හිතවිල්ලක් හිතුවත්, මේ හැම එකේම අර රාග, ద్వේෂ, මොහ ගන්න තියෙනවා. ඒක නිසා ඒක ක්‍රියාවක් වෙන්නේ නැති විදිහට ඒව තැන්පත් වෙන විදිහට අසම්බනේ වෙන විදිහට ක්‍රියාදාන එක තමයි ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ. ඒක self restrainment එකක්. තමා විසින් තමන් පටවගන්න එකක් නෙවෙයික. අනුන් ඇවිල්ලා අපාය බය දෙලදීලා දඬුවම් කරලා දෙන එක පාඩපත් කරන්න එපා. එතකොට මේක බුද්ධ ජනනාතික අහිංසකත්වයේ කැඩේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න භාවනා කරනකොට මේ පරියන්කේදී හම් වෙන අත්දැකීමක් වැදගත් නැත්තේ. නමුත් මේ අත්දැකීම එදිනදා ජීවිතයේ කයේ වචනේ ක්‍රියාවලට සම්බන්ධ කරගන්න බැරි කෙනාට කලිමුණින්න බලවසලයක් කරනවා. ඒ අනුව බලනකොට භාවනා පරියන්කේ ලැබෙන අත්දැකීම් නම් සෑහෙන්න තියෙන බව මට තේරෙනවා. ඒ පිළිබඳව මම සන්තෝෂ වෙනවා නෙවෙයි. නමුත් ඒක මේ එදින්දා ජීවිතේ යොදවන හැටි ක්‍රියාවක් කරන හැටි බලනකොට නම් මොන්ටි දෝරි පන්තිලක් නැහැ. අමාරුයි ලකුණු. ඒක හිත ඒක හිතෙන්න බෑ මම කියන්නේ. විදීවා ඒ නිසා ඔය කියන අත්දැකීම, ඔය කියන ධර්ම දැන්, ඔය කියන භාවනා අත්දැකීම උළු ක්‍රියාවක් කරන පැත්තට ගත්තොත් උත්තම ලෝකයට ආදර්ශවත් පිරිසක් වඩපත් වෙනවා. ඒ නිසා මේ පටිතද කිරීම ටික ටික ටික ටික පින් කරන පැත්ත ගැන ඉස්සර තකන්න එපා. ඒක වේදම හොඳයි. අර පවු නොකර සිටීමෙන් පැත්තෙන් මේ කඩ පරිස්සම් කරගන්නවා කියන එකට පොඩි හරි ආදර්ශයක් ගන්න පුළුවන්කමක් ලැබුණා මේ ධර්ම දේශනාව සාර්ථකුණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිල් දිනාටම මේ කරගෙන යන වැඩේට තව ඉදිරියට මේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාව, සමාජ ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාව, එතන සීල ශික්ෂාවෙන් අධි සීල ශික්ෂාවට චිත්ත භාවන අධිචිත්ත භාවනාවට ප්‍රඥා භාවන අධිප්‍රඥා භාවනාවට මේ බුදු දානංශයේ මේ කියපු කෝපදේ සූත්‍රයේ දේශනා කරන මේ යෝහා විඥානය පිළිබඳව අවබෝධය එකතු කර ගැනීම වහවා තම සීම ලඟා කරගන්නවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සංසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා